අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ ධර්ම දේශනාවටයි වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ. සියලුම දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙමු. tempත් වෙලා සාදුකාරයක් පවත්වමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතං පණයේ සක්කාය දිට්ඨි හෝති තී ඉදා උසෝ විසාඛ අසුතවතෝ පුතුජනෝ අරියාණං අදස්සාවි අරිය ධම්මේ අකෝ විදෝ අරිය ධම්මේ අවිනීතෝ සප්පුරිසාණං අදස්සාවි සප්පුරිස ධම්මේ අකෝ විදෝ සප්පුරිස ධම්මේ අවිනීතෝ රූපං අත්තනෝ සමනුපස්සති රූපවන්තං වා අත්තානං අත්තනිවා රූපං රූප පස්මින් වා අත්තානං සමනුපස්සති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ඉදිරින් තියාගත්තේ පසුගිය දවස් කීපෙම සාකච්ඡාවට ලක් කරගත්ත හේචුල වේදාල සූත්‍රයේ ඒ ධම්මදින්න රහත් මිහිනාතේගෙන් මේ විසාක උපාසකතුමා අසන ප්‍රශ්න අනුව ඉදිරියට විකාශය වෙන ඒ ප්‍රශ්න සාකච්ඡාවයි. ඉතින් මෙතනදී එක තැනකදී අහනවා කොහොමද මේ සක්කාය දිට්ඨියක් එහෙම නැත්නම් මේ මිනිස්යා තුළ තියෙන මේ අවිද්‍යාවේ දෘෂ්ටියේ එක පටලවිලක් වෙන සක්කාය දිට්ඨිය කොහොමද ඇති වෙන්නේ කියලා. ඉතින් ඒකට ඒ ධම්මදින තෙරින්නාංශේ විස්තර කරනවා මේ විදිහට සක්කාය දිට්ඨි ඇති වෙන්න පුළුවන් මුල් 20ක් තියෙනවා. ඒ 20න් අපිට දැනගන්න පුළුවන් සමහර සමාන්තර ලක්ෂණ සමහර විවිධතා ඒ අනුව Taman අහුවෙලා තියෙන ක්‍රම 20න් කොයි එකට හරි තට්ටු වුණොත් කොයි එකට හරි ආමන්ත්‍රණය කෙරුවොත් එයාට ඒක පහසු වෙයි. නමුත් ඒකට ඉස්සලා දැනගන්න ඕනේ. එහෙම නැත්නම් ප්‍රධානම දේ තමයි Taman ඉන්නේ දිට්ඨිය කියලා දැනගන්නේ. ඉතින් ඒක සාමාන්‍යයෙන් වෙන්නේ නැහැ. මොකද හේතුව මම එහෙම කියන්නේ බෞද්ධයෝ හිතනවා අපි සම්මාදිට්ඨිය ඉන්නේ අන්‍යාගමිකෝ ඉන්නේ මිත්‍යා දෘෂ්ටිය කියලා. ඒ නිසා සබෞද්ධයා හිතන්නේවත් නැහැ අපි ඉන්නේ දෘෂ්ටිගත වෙලයි කියලා. ඉතින් ඒ නිසා එයාට බෙහෙත් අහන්නේ බෙහෙත් පිළිගන්නේ ලෙඩ පිළිගන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒකට බෙහෙත් නැහැ. අන්න ඒ තකතිරුකමට බේත් නැහැ. අවිද්‍යාවට බේත් නැහැ. කාට හරි තේරුනොත් මේ සක්කාය දිට්ඨිය කියන එක අහම්බෙන් ආරූඪ කරගත්ත දෙයක්. ඒක අපිට එන දුක් කරදරෙන් තුනෙන් එකට වා කියනවා. එහෙම නැත්නම් තණ්හාමාන දිට්ඨි කියලා මේ තුනෙන් තමයි අපිට මේ පටලවිල්ල වෙලා තියෙන්නේ. පටලවිල්ල වෙලා තියෙන එකෙන් තුنين එකම දීත්‍ය පටලවා ගැනීම වෙලා තියෙන්නේ. ඉතින් ඒක කවුරුත් අපිට දීප එකක් නෙවෙයි අවිද්‍යාවමත පදනම් වෙලා අපිම හදාගත්ත දෙයක්. අන්න ඒ එහෙම දන්නවනම් මේ මට මේ දුක පැමිණින්නේ අල්ලපු ගෙදර මනසේ අවුණියම් කරලවත් එහෙම නැත්නම් මේ ආණ්ඩුව වැරදිච්ච නිසාවත් එහෙම නැත්නම් අද පායපු නිසාවත් නෙවෙයි. ඒ දුක ඉන්නේ මමම ඉල්ලා ගන්න එකක් කියන එක පිළිගන්න තරම් නැත්නම් මේ දිච්චය පටලවයි කියලා පිළිගන්න තරම් අපි නිහතමානී නෑ. අපි මාන්නක්කාරයි ඔලොමලයි. ඉතින් ඔලොමලකම නිසා කවුරු හරි කියලා දුන්නත් මේ දික්කේ පැටලෙන්නේ මෙහෙමයි හැදෙන්නේ මෙහෙමයි කියලා එයා කම් යොමු කරන්නේ කම් යොමු කරන තරම් අහිංසකමක් නැහැ. ඒ වගේම ඒ විදියට හොයන එක අවාසිදායකයි. බිස්නස් හරියන්නේ නැහැ. ඉතින් තණ්හාව තියෙන එකන ඒකට හුඟක් දෙන්නේ නැහැ. ඉතින් ඒ දෙකෙන්ම බේරිලා කියන්නේ දෘෂ්ටි මාන්නෙමුත් බේරිලා තණ්හාවෙමුත් බේරිලා මේ දිට්ඨියක් ඊගාවට මං අහුවෙලා තියෙන උගුල දිට්ඨියයි කියලා තේරුම් ගැනීමම විශාල අහිංසකම. විශාල ඍජු භාවයක්. ඒක ඉතින් ශ්‍රාවකයන්ගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේට හුම්කම් දෙන ශ්‍රාවක පිරිසකින් බලාපොරොත්තු වෙන්න පුළුවන්. හැබැයි හැම ශ්‍රාවකෙක්ම මෙතෙන් දෙන්න එනවා. පැමිණිය යුතුයි කියලා කිසිම නීතියක් දාන්න බෑ. ඒක නිසා අපිට යම් වෙලාවක මේ කියන දේ තේරෙන්නේ නැත්නම් මේ දෘෂ්ටිය පිළිබඳ භාෂේ තේරෙන්නේ නැත්නම් ඒ කියන්නේ අපේ මාන්න කියලා හිතා ගන්න. ඒ කියන්නේ අපේ තියෙන තණ්හාව කියලා හිතා ගන්න ඕනේ. ඉතින් මේ වෙලාවේදී කරබල වෙලා වැඩක් නැහැ. ඒ පිට කර වෙච්චාම මේ වෙලාවට අහුම්කම් දෙන්නේ නැහැ. අහුම්කම් දෙන්න බෑ. ඒක දැනගන්න ඕනේ මේ දෘෂ්ටිය පිළිබඳ ප්‍රශ්න විග්‍රහයට බහින්නත් යම් යම් සුදුසුකම් වගේක් ඕනේ. ඒ සුදුසුකම් අපේ යෝග ජීවිතයේ ආරම්භයේදී අපි ළඟ නැහැ. <clears throat> පහු වෙනකොට ඒක හැදෙනවා. කවු වෙනකොට මෙලෙක් වෙනවා. පහු වෙනකොට ඕනි දැනකට හැඩ ගැහෙන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒක තේරෙන්නේ නැහැ කියලා තරෙන්න නරකයි. අපිට කරන්න තියෙන මේ වෙලාව හොඳ නැහැ. මං ආයෙත් දවසක් අහන්න ඕන. ආයෙත් විදියකට අහන්න. ආයෙත් කෙනෙක්ගෙන් අහන්න ඕන කියලා මේක නැවත නැවත අහනකොට කොයි වෙලාවක හරි තට්ටු කරන්නාට දොර ඇරේ, අන්නන්නාට ගිරියේ කියලා වෙලාවෙ ඉඳිදී ඒ නිසා ඒකට සූදානම් බව එහෙම නැත්නම් ඒකට මෙලෙක්කම තමයි මේ ප්‍රශ්න තේරුම් ගැනීමට තියෙන ප්‍රධානම අවශ්‍යතාවය. මූලිකම අවශ්‍යතාවය තමයි ඒ කියන දේ මේ තාවදානව අහගෙන ඉන්න එක. ඉතින් ඒකට යොමු කරන්න තමයි නැත්නම් එක විදිහකට බලනකොට මේ ධම්මදින්නාව කාලයක් පැවිදිලා ඉඳලා අපව ආවට පස්සේ ඇත්තට මෙයාලක තාම සක්කාය දිට්ඨියක් තියෙනවද කියලා. එහෙම නැත්නම් තාම මෙයා දිට්ඨිගතිකද කියලා දැනගන්න වගේ මේ විදාකෝපාසක අහනවා කතම්පනයේ සක්කාය දිට්ඨි හෝති इति. හරියවෙනි කෙසේනම් සක්කාය දිට්ඨිය ඇති වේද කියලා. එතකොට එයා දෙන නිදර්ශනයේදී උදාහරණයේදී උත්තරේ එයාගේ සක්කාය දිට්ඨිය රැකගෙන උත්තරයක් දෙනවද? එහෙම නැත්නම් Tamanටමත් අදාළ කරගෙන Taman ළඟ නැති සක්කාය දිට්ඨියක් විස්තර කිරීමේ දක්ෂකමද කියලා බලන්න වගේ. කෙසේ නමුත් මේ සක්කාය දිට්ඨිය සම්බන්ධ ධම්මදින තෙරින්නාන්තගේ මේ උගන්වීම විශේෂයෙන් මේ තුල්ල වේදල සූත්‍රයේ වෙනකුත් බොහෝ අනිකුත් බොහෝ සූත්‍ර දැක් ගන්න පුළුවන්. ඒක හරියට ඒ සූත්‍රයකින් තියෙන එකක් උද්දෘත කරලා පෙන්නනවා වගේ. ඉතින් නමුත් මේ gedaraක උස්යම කෙනෙක් විදිහට හිටපු මේ ධම්මදින්නාව මේ ළඟදි පැවිදි වෙලා නැවත ආවට පස්සේ මෙව ඉගෙනගෙන තියනවා කියලා කියන්නේ ඒ කාලේ දැන් වාගේ පොත්පත් තිබුණේ නැහෙනි. එහෙම මේ සංක්‍රමණය කරන්න ක්‍රම තිබුණේ තිබුණේ භාවනාවෙම තමයි. ඉතින් ඒකක් නිවැරදිව උපේලා සපෙලා කියනවා කියලා කියන එක එච්චර ලේසි නෑ. එතකොට මේ தত্ত্বය යටතේදී මේ ධම්මදින්නාගේ පිළිතුර වෙන්නේ ඉදාඋසොබ්බෙක්කෝ අසුතෝතෝ පුතුජනෝ. අවත්නි උපාසකේ මේ ලෝකේ ඉන්නවා අසුවිරු ඥාන නැති පුතජනෝ. ඒගොල්ලෝ අහලා තියෙනවා පොලිටිකල් කතා. ඒගොල්ලෝ අහලා තියෙනවා ආර්ථික කතා. ඒගොල්ලෝ අහලා තියෙනවා සමාජ විද්‍යාත්මක කතා. නමුත් මේ තමන්ගේ විමුක්තියක් ගැන තමන්ගේ සුභ සිද්ධියක් ගැන තමන්ගේ අත්ත කුසලයක් ගැන අහලවත් නැහැ. ඉතින් ඒගොල්ලන්ට මේ අසුතවතා පුතුජනෝ අසුතව අසුතවා පුතුජනෝ කියන එක කියන්නේ අන්ධ පු탁ජන කියලා. යා අනුන්ගේ වැඩ ගැන පුදුම උනන්දුයි. හැමදේම බලනවා. දඟලනවා දඟලනවා කොච්චර හරි හරියට බල්ලන්ට හැතැම්ම නැහැ වගේ දුවනවා. හැබැයි මේ තමන්ගේ සුභ සිද්ධියක් ගැන වර්තමාන මොහොත ගැන මෙතන ගැන කිව්වොත් අහලත් නැහැ, දන්නෙත් නැහැ. හැබැයි අනුන්ට අනුන්ව කොට දාන්න. එහෙම නැත්නම් අනුගේ සුභසිද්ධිය පිළිබඳ ලොකු කක්කමකින් කතා කරනවා. ඉතින් ඒ තරමටම අන්ධ භාවයක් තියෙනවා. අන්ධ භාවයේ තියෙන මේ මම දැන් මෙතන කියන මොහොත ගැන දන්නේ නැතිකම. මේකේ සඳහන් කරලා තියෙන්නේ අසුතවතෝ පුතුජනෝ කියලා. එතකොට මේක දියුණු වුණාට පස්සේ මේ මේ අසුතවත් පුතුජනයා අසුවිරු ඥානපත් උනාට පස්සේ ආර්ය ශාවකෝ කියලා තමයි කියන්නේ. සුතවා ආර්ය ශාවකෝ. එතකොට යම් කිසි කෙනෙක් ඒ තමන්ගේ අභිවෘද්ධිය, තමන්ගේ අත්ත කුසලය, තමන්ගේ අත්ත සිද්ධිය ගැන නොතකහ. දඟල දඟල දඟල ඉන්නකොට කවදා හරි ඒ කෙනාට තේරුනොත් වයින් යම් යම් කුසලතා වැඩෙනවා, පිං වැඩෙනවා. නමුත් ඒක ගඟට ඉනිකැපුවා වගේ ඒක තමන්ට තමන් ඒක සාක්ෂාත් කරගත්තේ නැත්නම් කියලා එයාට කවදා හෝ මේ වැඩි කියන අපි කරගෙන යන සාමාන්‍ය සමාජ සේවා කටයුතු කරන ගමන් තමන්ගේ වැඩේටත් මේක යොදවන්න ගිය ගමන්ම වගේ එයාට ආර්ය ශාවකෙක් කියලා නම් කරනවා. සුතවා ආර්ය ශාවකෝ කියලා. ඉතින් මේක හරි ලොකු ප්‍රශ්නයක්. දැන් මේ මම සෝවන් වෙලා ඉන්නව මම රහත් වෙලා ඉන්නවා කියන කට්ටිය අනුන්ට සාතික දෙනවනේ. ඒකට අහනවා කහින්න පුළුවන්ද? කහින්න පුළුවන් තමයි සෝවාන් වෙන්නේ. අනම්මන එක එක જાති අහනවා. ඒකට මේ කොතනද මේ සෝවාන් නැත්නම් ආර්ය භූමියටපත් වෙන දැනක බොත් ඉතාමත්ම අනිශ්චිත තත්ත්වයක් තියෙනවා. කොයි වෙලාවෙද අසෝතවත් පුතත් ජනේ සුතව ආර්ය ශාවකෙක් වෙන්නේ කියලා. ඉතින් ඒ නිසා භාවනා කරන කෙනාට උනත් Taman ගැන බැලුවත් හරි අමාරු මායිමකටපත් වෙනවා මම වැටෙන්නේ මෝඩ පුත්‍ජජනේ කන්ද පුත්‍ජජනේ පැත්තටද නැත්නම් සුතවත් ආර්ය ශාවකෙද්ද කියලා. ඉතින් ඒකට මේ ගත්ත මාතෘකාවෙත් අපි යනකොට අපිට පේනවා මට හිතෙන විදිහට අපි සමහර වෙලාවල් වල අන්ධ පුතඥය විදිහට අනුන්ගේ සීනි කරන ගන්තබා බිස්නස් කර කර ඉන්නවා. ඉඳපු ගමන් ඔක්කොම පැත්තක දාලා හිතනවා නෑ නෑ ඔක්කොරලා හරියන්නේ මම මගේ වැඩේ කරන්න ඕනේ කියලා අපි ආයෙසරයක් ඌව මම ඕඩ වැඩ කියලා එහෙම කරන අයට බැන බැන අපි විතරක් නිවන් දකින්න ඕනේ කියන පැත්තේ එක පුද්ගලයා තුළම එකලස් වෙච්ච වෙලාවල් සහ ව්‍යාකූල අවස්ථාවල් එනවා. එහෙම වෙලා වෙලා වෙලා තමයි මේ පුද්ගලට අවස්ථාවක් ලැබෙනවා මම මේ ආකූල ව්‍යාකූල අවස්ථාවේ ඉන්නවද නැත්නම් මේ එකලස් වෙන තැනට යනවද කියලා යාගේ මේ ස්වච්ඡන්දය ඇවිල්ලා ඒක දක්ෂ වුණාට පස්සේ අර පේනවා මේ දෙකේ නානා ඉන්නවට වැඩිය හොදෝද මණ්ඩේ දානවට වැඩිය මම මේ කොහේ යුරට යන්න ඕන නැත්නම් මේ යුරට යන්න ඕන කියලා එකලස් වෙන වෙලාවක් එනවා. එතකොට නම් යාට තේරෙනවා ඉස්සල්ලා මං හිතියේ අන්ධකාරය තමයි. ඊට පස්සේ මේ යන්තම් ඉර පායගෙන එන වගේ වෙලාවෙ ඉඳලා මං දැන් එළිය තියෙන තැනට ආවා කියලා වෙනසක් ඇති වෙනවා. ඒක කවුරුත් ඇවිල්ලා සාතික දෙන්න ඕනේ නැහැ. Tamanට තේරෙනවා ඉස්සර ආ ආ පහන්දියක් හන්දියක් ගන්න නැතර කර කර ගිය ගමන දැන් කෙලිම ගත්ත වාහනේ කෙලිම යන්න පුළුවන්. එහෙම නැත්නම් අර මේ පටලවාගෙන ගිය ගමන පටලලාදී යන්න පුළුවන්. ආන්නේ වගේ අපේ ආතතිය අඩු ගතියක්, අසහනිය අඩු ගතියක් ඇති වෙනවා. එක ඒක එක අංශයක් තමයි මේ දෘෂ්ටි පිළිබඳ ප්‍රශ්නේ. හැබැයි ඒක සිද්ධ වුණාට මාන්නි සහ තෘෂ්ණාව තියෙන ඉඩ තියෙනවා. මම කියන්නේ මේ දෘෂ්ටිය ඍජු වේගන එනකොට මාන්නෙට බලපෑමක් ඇති වෙන්නේ නැහැ කියලා ඇති වෙනවා. මා තෘෂ්ණාවට බලපෑමක් ඇති වෙනවා. ඒ තුන අපි මූලධර්ම වශයෙන් වෙන්කාට වෙන් කරන්න බැරි තරම් හරිම එකට බැඳිලා තියෙනවා. ඒ නිසා ඒ දෘෂ්ටි පිළිබඳ ඉගෙනගෙන යනකොටම ඒක ක්‍රියාවත් වෙනකොටමත් කෙනෙකුට තේරෙන්න පටන් අර ගන්නවා මම මෙතෙක්කල් අනුන්ට බැන බැන මම කාලකණිය කියලා කිය කියා මේක නැත්තම් Tamanට තාප කර කර හිටියට ඒ හැම එකක්ම ද්වේෂ පදනමේ ගිහිලා තියෙනවා මේ මේ ලැබිච්ච manussත්ව ප්‍රතිලාභය ලොකු දෙයක් බුද්ධෝත්පාද කාලෙම ලොකු දෙයක් යකින් මේ මම දැන් මෙතන ඉන්නවා කියන මේ ක්ෂණ සම්පත්තියම ලොකු දෙයක් ඉතින් ඒක මමයි පාවිච්චි කරන්නේ නැත්තේ මට ඕනම වෙලාවක ගන්න පුළුවන් ඒ නිසා අනුන්ට දොස් කී කේන්දර වැඩක් නැහැ. මගේ වැඩේ කරගන්න ඕනේ කියලා එයාට ඒ තහන් එළිය පෙළ ගැස්මක් එකලසක් එන්න පටන් ගන්නවා. එතකොට අර පොළමුල ගති මාන්නේ අඩුවීම මාන්නේ වැඩි ගතියට ඔලොමොල කියලා කියනවා. අඩුවීම වෙන්නේ ඉඳී තියෙනවා. ඔය ලොකු දේවල් බදා ගන්න නටන හදන වෙනුවට ලද දින් තතුලිමත් එන්නේ කියනවා. ඉතින් මේ පැත්තෙන් බලනකොට ඉස්ලාම මේ ධම්මදින්නාව සඳහන් කරන්නේ මේ අසතවත උපදොජන්නේ අරියාණං අදස්සාවි අරිය ධම්මේ අකෝවිදු අරි ධම්මේ අවිනීතෝ. එයා දන්නේ නැහැ මේ ලෝකේ ආර්යයන් වහන්සේලා කී જાතියක් ඉන්නවයි කියලා. ඒ ධර්මයේ ආර්යයන් වහන්සේ දැකලවත් නැහැ. අරි ධම්මේ අකෝවිදෝ. එහෙම ධර්මයක් තියෙනවා මේ ලෝකේ ගැලවුම් මාර්ගයක් තියෙන එක අහලවත් නැහැ. හරි ධර්මයේ අවිනීතෝ ඒක උත්සාහ කරලා පොඩ්ඩක්වත් ආනිසංස ප්‍රතිඵල ලැබලා නැහැ. ඒ වගේම සත්පුරුෂාණන් අදස්සාවි සත්පුරුෂ ධම්මේ අකෝ විදෝ සත්පුරුෂ ධම්මේ අවිනීතෝ. ලෝකේ ඉන්න සත්පුරුෂයෝ මේ ප්‍රසිද්ධියේ නටන නටන කට්ටිය ගාව සත්පුරුෂයෝ නෑ. වෙන විදිහට කියනවනම් අවුරුදු කුමාරි තරඟයට යන්නේ උන් ලස්සන කෙල්ලෝ නෙවෙයි. වෙන කෙල්ලෝ ඉන්නවා. තරඟ වලට ඉදිරිපත් වෙන්නේ නැති. අනිත් වගේ මේ නටන, කෑ ගහන, මේ මාකටිං කරන, දඟලන කට්ටිය තුල ওই කියන සත්පුරුෂ ගති නැහැ. සත්පුරුෂෝ ඉන්නවා. මෙයාට පරිින් වර කෙනෙකුට එහෙම තැඹිලා පේනවනම් අපි අගෙන සත්පුරුෂයන් දැකපු කෙනෙක් ඊට පස්සේ ආ හොයලා බලන මේ සත්පුරුෂයා මොන ධර්ම වලින්ද මේ අවුලෙන් විසඳිලා ව්‍යාකූල තත්ත්ව නැතිකමින් යන්නේ කියලා මන්ට ඒගොල්ලෝ වෙනම ධර්ම පද්ධතියකුත් තියෙනවා ඒ වගේම තේරෙනවා ඒ ඒ සත්පුරුෂ යම් යම් දේවල් ප්‍රත්‍යක්ෂණය කරලා තියෙනවා යම් මට්ටම් වලට ඒක නිසා සමහරක් ඒ සත්පුරුෂ ධර්ම වලින් සමහරක් අපිට මේ සාමාන්‍ය කාර්යබහුල ජීවිතය ගත කරද්දී মালටි ටාස්කින් කරද්දී ටික ටික දාලා බලන්න පුළුවන්. දාලා බලලා මේක මට ගැළපෙනවද නැද්ද කියලා බලන්න පුළුවන්. ඉතින් එහෙමවත් කරපු නැති කෙනෙක්ට කියනවා සප්පුරිසාණං අදසාවේ සප්පු ධර්මයේ අවිනීතෝ සප්පු ධර්මයේ අකෝවිදෝ කියලා. ඉතින් ඒ කියන්නේ මේ ලෝකේ ගැලවුමක් නැහැ. සංසාරෙම ඉපදෙලා සංසාරෙම ගත කරලා සංසාරෙම ඇරලා යනවා. ඒ වෙනුවට අසුවිරු ඥාන ඇති කෙනෙකුට යම් යම් තැන් වලින් සහන් එළියෙන්න පටන් ගන්න. ඉතින් ඒ විදිහට දෙකොටසකට බෙදෙනවා. මෙතන මේ කතා කරන්නේ අස්සතෝතෝ පුතුජානං. අහලවත් නැහැ. ඒගොල්ලෝ උගාක් වෙලාවට එහෙම කියනකොට සමහරු තරහ වෙයි මයිත් එක මේ ලංකාව වගේ තැන්වල මේ බුද්ධ ශාසනය නිවන් දකින්න බෑ බුද්ධ ශාසනයෙන් මෛත්‍රී බුද්ධ ශාසනය පමණමයි කියලා පැහැදිලි මතයක හිටියා ලාංකිකයා බුද්ධ ජයන්ති වෙලා වෙනකොට පැහැදිලිවම. ඊට පස්සේ තව ඒ වගේ බැරියර් හතරක් හදාගෙන හිටියා. නොකරන්න. කිව්ව කරනවා නම් ඒක හරියට කරනවා නම් පැවිදි වෙන්න ඕන. පැවිදි වෙන්නේ නැතුව නම් කරන්න බෑ කියලා ඒක පැවිද්දන්ට බාර දුන්නා. ඊට පස්සේ කිව්වා මුළු විනය පිටකම කියවලා 100%ක්ම සිල්වන්ත වෙන්න ඕනේ. නැත්තම් මේකට අත තියන්න එපයි කියලා. සූත්‍ර පිටකයේ පරතරට කියවලා තියෙනවා. ඒ ඔක්කොම තිබ්බත් සමත භාවනා විතරයි කරන්න පුළුවන් විපස්සනා කරගන්න බෑ කියලා මේ හදාගත්ත රාමුව තුල තමයි බුද්ධ ජයන්ති කාලේ ඇති වුණේ ඇත්තටම අපේ යුගය ඒ බුද්ධ ජයන්ති යුගයට පහළ වෙච්ච පිරිසක් අපි 1956 සිද්ධ වුණේ ඒ 56 වෙනකොට අර බෑ කියන පැත්තේ තමයි රාජ්‍ය අනුග්‍රහය ලැබිලා විශාල පින්කම් කෙරුණා බුද්ධ ජයන්ති කියලා. නමුත් රාජ්‍ය අනුග්‍රහය යටතේදීම ඔය භාවනා මධ්‍යස්ථාන පිහිටීමේ වැඩ පිළිකුත් යාන්තමට පටන් ගත්තා. උදාහරණයක් වශයෙන් ඔය කඳුබඩ භාවනා මධ්‍යස්ථානයේ ආවේ බුදුමේ කට්ටිය ගෙන්නුවේ බුද්ධ ජයන්තිය සම්බන්ධ කරගෙන. ඒකේ ටික කාලයක් පස්සේ තමයි නිස්සාරණවණේ ඇති කෙරුවේ. ඉතින් ලොකු ශාන්ති කියන මේ අනවශ්‍ය විශාල පිංකම් අතරේ අවශ්‍ය වූ මේ භාවනාව කරන සුළු පිරිසකුත් හිටියා. ඒක ලංකාවට ලොකු ලාභයක් කියලා. මේ වෙනස ඇති වුණා සමාජ විඥානේ ජන විඥානේ ඒ විපනස් කරංගොලේ ඇති වෙච්ච වෙනස දැන් මේ 2000 2018 විතර වෙනකොට තමයි ජන විඥාණයට ගිහිල්ලා අපි දන්නේ නැතුණාට භාවනා කරන පිරිසක් මේක ඉන්නවා කියන පණිවිඩය ආවේ. ඒක තිබුණා මේ පොළොවේ යට වගේ මං 70 වෙනකොට නෑ 77 වෙනකොට මේකට පණිවිඩය ලැබුණා ඊට පස්සේ 87 විතර වෙනකන් ඒක හොයලා ඒකත් එක් කරලා මට අර අදහසක් වෙන්නදී මටත් හිතන පැවිදි වෙන්න ඕනේ කියලා. පැවිදි වෙන්නේ නැතුව මේක කරන්න බෑ. ඒ නිසා ඉතින් කීප දෙනෙක් මට කිව්වා අවශ්‍ය නෑ නිකන් අපිව ගිහිව ඉන්න ගමන් කරමු කියලා. ඉතින් මට තාම ටිකක් හිතට හරි නිකන් ගොඩ ඉඳලා පීනන් ඉගෙන ගන්නවා වගේ පණිනකන් හදිසියක් තිබ්බා. හැබැයි මම ඇසුරු කරපු කට්ටිය ඔක්කොමලා ගිහියෝ. හදාගත්ත ගිහි භාවනා මධ්‍යස්ථානයේ කියලා එකක් නිල්ලඹ හදාගෙන කිසි කෙනෙකුට කියන්නේ simple living high thinking වරින් වර හොරේන් රැස් වෙලා පැයක් දෙකක් භාවනා කරනවා පැයක් බණ අහනවා යනවා කවුරක්වත් දන්නේ නැහැ ඉතින් මේ නිසා ඒකට ලොකු බාධා නැති ගමනක් තිබුණා ඉතින් මේක ගිහියෙක් භාවනා කරනකොට එයා දැනගන්න ඕනේ මිනිස්සු අවශ්‍යගෙන යන්න එපා මිනිස්සු අවශ්‍ය ගන්න ගියොත් ඒ මිනිස්සුන්ට දොස් කියන්නත් එපා මොකද මේ සක්කාය දිට්ඨිය නැති කරනවා කියන එක සමාජ ධර්මයට විරුද්ධව යෑමක්. නිසා සමාජයේ ඉඳගෙන මේක කරන්න බෑ. සමාජයේ ඉන්නකොට එක චරිතයක් මේ සක්කාය දිට්ඨිය නැති කරනකොට එක චරිතයක් කියලා අපි දවල් මිකේල් රෑ ඩැනියෙල් සෙල්ලමක් මෙතන අවශ්‍ය වෙනවා. ඔක්කොම දක්ෂ නෑයකට මං විතර. ඒකට උප්පත්ති දක්ෂකමක්ම ළඟ තියෙනවා. මම බලන හැම කෙනාගේ මොනේ ඔක්කොමලා අවංක වෙන්න ගිහිල්ලා සදාචාර වෙන්න ගිහිල්ලා එක්ක මිගෙල් නම් මිගෙල් දනියෙල් දනියෙල් කියාගෙන ඉන්න හදනවා මේකේ සෙල්ලමක් තියෙනවා ලෙවල් මිගෙල් රෑ දනියෙල් සෙල්ලම විශේෂයෙන් මම කියන්නේ ඔය মালටි ටාස්කින් කරන යුතු මොකකින් බාහිර වැඩි ඇත්තෝ හරියට දැනගන්න ඕනේ මේ කරන වැඩි ඒ කරන ගමන් අපිට මේ සක්කාය දිට්ඨිය අහන්න පුළුවන් නේ සුතමේ ඥානෙ වඩන්න පුළුවන්. ඊට පස්සේ ඒක චින්තාමේච පැත්තකට දාලා බලන්න පුළුවන් මේක ඇත්තටම ජන ජීවිතයක් ගත කරන ගමන්, පෞල් ජීවිතයක් ගත කරන ගමන්, ආයතනයක වැඩ ගමන් කරන්න පුළුවන් ද බැරිද? නැත්නම් මේ මේ වෙලාවල කරන්න පුළුවන් මේ වෙලාවට බෑ කියලා අපිට ඒක පොඩ්ඩක් අන්වේ ඥාන වලට දාලා බලන්න පුළුවන්. බලන ගමන් ඔය පරීක්ෂා කරලා ඒකට බහැලා භාවනා කරලා බලන්න ඕන. ඒක කරන්නේ පරිවේෂණ මට්ටමේ. ලැබ් එක ඇතුලේ වාගේ. ආන්න එහෙම කරගෙන කරගෙන යනකොට මේක හරිනම් යන්තරම් මේ ගත්ත ක්‍රමේ හරිනම් ඉබේම පාත් කැපෙනවා. ඒක ගැන බය වෙන්න එපා. ඒක මහ පුදුමාකාර වැඩක් තියෙනවා. Tamanට මේ යොදා ගත්තා නම් ඒ කියන්නේ හරි පාට මම ඒකට කියන්නේ අවංකනම්. අහිංසක නම් ඉබේම පාර කැපෙනවා. හිතා ගන්න බැරි විදිහට පාර කැපෙනවා. ඒ නිසා අපි යුද ප්‍රකාශ කරන්න යන්නේ වැඩි කරගෙන කරගෙන යනවා. ඒ ටික ඇත්තටම මේ මේ කියන්න හදන කාරණාවට පූර්විකාවක්. කෙසේ නමුත් මේ ධම්මදිනා මතක් කරලා තියෙනවා. ඒ සත්පුරුෂය දැකලා නැති සත්පුරුෂය බණ අහලා නැති සත්පුරුෂ ධර්මයේ හැතිරිච්ච නැති එහෙම නැත්නම් ආර්යයන් වහන්සේලා දැකලා නැති ආර්ය ධර්මයේ හැසිරලා නැති ආර්ය ධර්මයේ අහලා නැති කෙනාට මේ රූපේ තමයි මම කියලා හිතෙනවා. ඒකට කියනවා රූපප්‍රමාණ කියලා. ඉතින් මේ උපන් මේ ලෝකේ උපන් හැම කෙනාම මේ රූපය සහ මම නැත්නම් රූපේ සහ සක්කාය දිට්ඨිය එකක් විදිහට තමයි ගණන් ඒක කියනවා උපමාවට විදිහට පහන් දැල්ලා ආලෝකය වෙන් කරන්න එයා දන්නේ නැහැ. යකින පහන් දැල්ලම තමයි ආලෝකය. ආලෝකයේ චින්තන පහන් දැල්ල තියෙනවා. පහන් දැල්ල තියෙන ආලෝකය. ඒ නිසා රූපේ රූපේ තමයි ආත්මය කියන්නේ කියලා. එයා මේ ආත්මය රකින්නයි කියලා රූපේ තමයි රකින්නේ. ඒක එක සක්කාය දිට්ඨියක 20න් එකක්. රූපය ආත්මය කියලා. ඊට පස්සේ රූපවන්තං වාත්තානං කියන ආත්මය කියනට නිකන් ඉන්න බෑ. එයාට කොතන හිටියත් ආත්මය රූපවන්ත වෙනවා. ආත්මේ තියෙන හැමතැනකම ඒක හොල්මනක් තියෙනවා. ඒක නිරූපණී කරන රූපණ ගතියක් තියෙනවා. ඒ නිසා රූපවන්තානං වාත්තානං. ආත්මේ තියෙන හැමතැනකම ඒක නැති දෙයක් නෙමේ රූපේ පැත්තෙන් පෙන්වීමක් කරනවා. එහෙම නැත්නම් හුවා දැක්වීමක් කරනවා. පිළිබිඹුවක් කරනවා. හොල්මනක් තියෙනවා. ඒකට කියනවා රූපවන්තානං වාත්තානං. අත්තනිවා රූපං. ආත් රූපෙහි ආත්මය තියෙනවා කියන්න පුළුවන් ආත්මයෙහි රූපයක් තියෙනවා කියන්න පුළුවන් රූපයක් නැතුව ආත්මෙ ජීවත් වෙන්න බෑ. ඒ නිසා හැම වෙලාවෙම ආත්මය රූපයක බැහැ ගන්න නැත්නම් රූපය ආත්මයක බැහැ ගන්නවා කියලා තාපැත්තක් තියෙනවා. එහෙම නැත්නම් කතා කරලා තියෙනවා රූපස්මින් වාත්තාන. රූපෙහි ආත්මෙ වෙයි. කියලා මේ ආත්මය කියලා තමයි හඳුනගන්නේ දැන් මම කියලා හඳුනගන්නේ මගේ රූපේ තමයි. ඒක හඳුනා ගැනීමේ පටලවිලි ආකාර හතරක් තියෙනවා. රූපේ කියන්නේ ආත්මේ රූපෙහි ආත්ම වෙනවා ආත්මෙහි රූප වෙනවා රූපේ ආත්ම ආත්මේ රූපවන්තං ඉතින් මේ හතර පිළිබඳව සතුත්චන්සේ 15 වෙනි ඉස්සලා මේ මතේ ඉන්දියාවේ තිබිලා තියෙනවා. මිනිස්සෙක් කියලා මම කියලා එයා අල්ලගන්නේ තමන්ගේ රූපේ තමයි. ඉතින් ඒ නිසා ඒ රූපේ අල්ලගන්නකොට රූපේම ආත්මය කියලා නැත්තම් මේ රූපයෙහි ආත්මේ බැහැගෙන තියෙනවා කියලා නැත්තම් ආත්මෙහි රූපේ බැහැගෙන කියලා මේ විදිහට හදන එකට මට මේක තේරුණේ ඒවට දීලා තියෙන නිදහසර මේ නිදර්ශන මතයි පළවෙනි එක තමයි ආල් වර්ණ ආලෝකය සහ පහන් දැල්ල කියන එක පහන් දැල්ල ආලෝකය කියන එකට කියනවා මේ අත්නෝ රූපං අත්තනෝ අත්තතෝ රූපේ ආත්මය කියලා බාර ගන්නවා කියනවා. වර්ණේ ඒ කියන්නේ ආලෝක පහනයි ආලෝකයයි දෙක සමාන කිරීම වගේ කියනවා. එහෙම නැත්තම් කියනවා ආත්මයෙහි රූපේ තියෙනවා කියන එකට ඒකට සටහන් කරලා තියෙන්නේ මේ මලක සුවඳ පිටලා තියෙන විදිහට. ඒ සුවඳ කියන එක ගත්තොත් මලේ පෙති වලක් නැහැ. පෙති අරන බලන්න ඒකේ නැහැ. මණිපත්‍රවලත් නැහැ. පරාගවලත් නැහැ. නමුත් එකතු වුණාට පස්සේ මලක සුවඳ කියන එක තියෙනවා. එතකොට මේ මල සහ සුවඳ දෙකකට නෙමෙයි දාන්නේ ඒ මලෙහි සුවඳ. මගේ රූපයෙහි ආත්මය තියෙනයි කියලා. එහෙම නැත්නම් කියන ආත්මයෙහි රූපයක් තියෙනවා කියන එකට ගහකට හෝ ගලකට අවුවක් වටිච්චාම ඒක හිවණැල්ලක් හැදෙනවා. ඒ හිවණැල්ලට ගලෙන් තොරව ජීවත් වෙන්න බෑ. අලයි හිවණලයි එකට බැඳිලා තියෙන්නේ. දවල් වෙනකොට ඉවෙන ලෑතටනවා රැ වෙනකොට අපව වෙනවා. මේ විදිහට ඒ ආත්ම රූපේ තියෙන යම් ස්වභාව ලක්ෂණයක් ගහක තියෙන ස්වභාව ලක්ෂණයක් තමයි එළිය වැටෙනකොට හිවණල්ලක් ඇති වෙන එක. ඒ වගේ ආත්මය සහ රූපය අතර මේ වගේ බන්ධනක් තියෙනවා. හතර වෙනුවට කියනවා රූපස්මින්ව ආත්තානම් කියන එකට කරඬුවක් ඇතුලේ ධාතුවක් තැම්පත් කරලා තියෙනවා වගේ මේ ශරීරය ඇතුලේ එක තැනක කොතන හරි මේ ආත්මය තැම්පත් කරලා තියෙනවා කියන. ඉතින් ඒකට අභිධර්මයේ කියන්නේ හෘද වස්තුවේ තමයි ආත්මය තියෙන්නේ කියලා. අඩපතක් පමණ උලේ වල ඒක නිතර වෙනස් වෙන දෙයක් එතන තමයි ආත්මය තියෙන්නේ කියලා. එතකොට බටහිර විද්‍යාව කියනවා නෑ නෑ ඒ අත්‍යන්ත කොටස් තියෙන්නේ මොලේ කියලා. ඉතින් මේගොල්ලන්ට රණ්ඩු තියෙනවා. සමහර කියනවා මේ හෘද වස්තු මොලේ තියෙන කියලා. සමහර කියනවා ඔළුවේ තියෙන මොලේ මේ හෘද වස්තුවේ ආත්මය තියෙන කියනවා මොලේ ආත්මය තියෙන කියලා කියනවා. ඉතින් ඔය මේ ලුසියානි මරන්සි කියලා මිනිස්සු එකපාරක් හෘද වස්තුව මාරු කරුවා මිනිස්සෙකි. මාරු කළ බැලුවට පස්සේ දැන් හරියට ආත්මය මාරු වෙන්නේ නැහැ මාරුුනේ නැහැ. අර පරණ මොඩකමයි අර මිනිස්සුන්ට තියෙන්නේ. කැවුත්ත මාරු කරලා බැලුවා මුකුත් වෙන්නේ. ඊට පස්සේ ගියා ආඩපතක් වගේ ලේවල නිසා ලේ මාරු කරලා බැලුවා. ලේ මාරු කරවත් අගතිරුකම එහෙම හිටිනවා. මෝඩකම යන්නේ ඊට පස්සේ බටහිර විද්‍යාව කියන්නේ නේ බලපන් මොලේ මාරු කරොත් අනිවාර්යෙන් මනුස්සයා මැරෙනවා. නිසා මොලේ තමයි තියෙන්නේ කියලා. තාම මේ පොඩි කචල් එකක් තියෙනවා බටහිර විද්‍යාව දිනුම් කියලා. මේ ළඟදී ඔය මේ ඇමරිකාවේ දකුණු ඇමරිකාවේ රටක සෞඛ්‍ය සම්පන්න මිනිස්සෙගේ ග්‍රේ මැටර් එක අරගෙන ඩිමෙන්ෂියා තියෙන කෙනෙකුට පම්ප් කරා. පම්ප් කරපුවාම ඉම්ප්ලාන්ට් උනා. අරයාගේ මුලිය කොටසක් අරගෙන මෙයාට දාපුවාම මේ ඩිමෙන්ෂියා වගේ වෙන්නේ ග්‍රේ මැටර් එක දුර්ලභ වෙච්චාම දඬම බෑ. ඒකෙන් මේක දාපන් දැන් මුලෙත් පොඩ පොඩ මාරු කරන්න පුළුවන් සයිස් එකක් ඇවිල්ලා තියෙනවා. තාම මේ පැත්තට ඉස්සරහට ගිහිල්ලා නැහැ. ඉස්සරහට ගියොත් දැන් අපි මේ හදන්න හදන්නේ මේ කය ඇතුලේ ආත්මේ තියෙනවා කියලා පෙන්වන්න හදන්නේ. අපි තාම පරිශන කරනවා. ඒ කියන්නේ පරිශන කරන්නෙම අර සක්කාය දිට්ඨියක ඉඳගෙන. ඉතින් ඒගොල්ලෝ මේ මොලේ පරිශන කරන කට්ටිය දෙවෙනි ලෝක යුද්ධෙන් පස්සේ මේ මොලේ යම් යම් තැන් තැන් වල තුවාල වෙච්ච අනන්ත ලෙඩ හම්බුණා. ඊට පස්සේ ඒගොල්ලෝ සම්බන්ධතාව බැලුවා. මේ මේ පැත්ත තුවාල වුණොත් ඇස් පෙනීම නැති වෙනවා. මේ පැත්ත තුවාල වුණොත් කන් ඇහිම නැති වෙනවා. මේ පැත්තට තුවානොත් ගඳ සුවඳ නැති වෙනවා. මේ පැත්තට තුවානොත් රස නැති වෙනවා. මේ පැත්තට තුවානොත් අතපය වළංගු නැතුව යනවා කියලා ඔය සෙන්ට්‍රල් බැංක් එකට බෝම්බේ ගහපු වෙලාවෙත් කීප දෙනෙක් ඉන්නවා. ඒ ඔක්කොම මනුස්සය ජීවත් වෙනවා ගඳ සුවඳ දැනෙන්නේ නැහැ. එතකොට හරිය කියන්න පුළුවන් මැප් එක අඳින්න පුළුවන් බ්‍රේන් එක ඇතුලේ මිනිහෙක් ඉන්නවා ඒ මිනිහා ගත කරනොත් මිනිහා ගත කරනවා ඒ මිනිහා පොට්ට වුණොත් මනුස්සයා පොට්ට වෙනවා කියලා බ්‍රේන් එක ඇඳා ඇඳලා කිව්වා මේක ඇතුළේ පුංචි මිනිහෙක් ඉන්නවා. ඒ මිනිහාගේ කෑලි කැඩුනොත් මිනිහාගේ කෑලි කැඩනවායි කියනවා. නමුත් දැන් රිසර්ච් වලින් පේනවා රූප පේන කෑල්ලට විතරක් නැත්තම් visual cortex විතරක් 14ක් 15ක් තියෙනවා මුලිය ඇතුලේ. එකක් නෙවෙයි. සවුත් සද්ද ආහන cortex 14 15 එක එකක් කැඩුනහම තව එකකින් compensate වෙන්න පුළුවන්. ඒ වගේම දැන් පෙන්ලා දීලා තියෙනවා එහ සම්පූර්ණයෙන් පොට්ට උනාට පස්සේ ඒ මාංශයේ දිවට ඉලෙක්ට්‍රොමැග්නටික් සිග්නල් එකක් දීලා ඉලෙක්ට්‍රොනික කැමරා එකකින් ඇහැට පේන විදිහට පෙන්වන්න පුළුවන්. so under ඇත්තනේ කතාව. දිවට දෙන්නේ සිග්නල් එක. ඊට පස්සේ මාසෙට හැපෙන්න පටන් ගන්නවා. ඉතින් මේ වගේ සෙල්ලම් කරලා ගිහලා කවදා හරි දැන් ওই කාගරි බෝඩ් එකේ මොලයක් අපිට දාගත්තොත් එහෙම අලි කචල් එකක් යනවා. ඒ නිසා කියනවා මේ බොනේ මාරු කරන දවසක් ආවොත් බ්‍රෑන්ඩ් නිව් එකක් ගන්න ඕන නම් පොලිටිෂියන් කෙනෙක් ගන්න කියලා. කවදාකවත් වැඩ අරන්නේ නැහැ. සෙකට්ටි කින්නේ වැඩ ගන්න. ඔය වැඩගත්තු මිනිස්සුක ගත්තොත් එහෙම අපිට මේ සෙකන්ඩ් හෑන්ඩ් වෙනවා. පොලිටිෂියන්ගේ මොලේ බ්‍රෑන්ඩ් නිව් කියලා තියෙන කවදා හරි මාරු කරනවා වුණොත් එහෙම තාම ඒ අවස්ථාව ඇවිල්ලා නැහැ. හાર્ට් එක පුළුවන්, liver එක පුළුවන්, ඒකම මේවා පුළුවන් බ්‍රේන් එක කරගන්න බෑ. මේ ඔක්කොම යන්නේ මෙතන තමයි ආත්මය තියෙන කියන මේ පටලැවිල්ල. ඒක කොච්චර විස්ෘත වෙලා තියෙනවද කියලා බලන්න අපි මොකද්ද මේ මගේ පණ කියලා රකින්නේ. බුදුසසුනේ සඳහන් කරලා තියෙනවා මේ ධනං දජේ චජේ ජීවිත අංගමා වූ අපි ධනය දෙනවා අපේ ඇඟිල්ලක් කපන්න දෙනවා ඔළුවක් බෙල්ල කපන්න දෙනවා කන කපන්න දෙනවා කිව්වොත් එහෙම අනේ ඒක නොකරනද ඕනි තරම් අපි වස්තු පූජා කරනවා අපි නැත්තම් ණයට අරගන්නවා සල්ලි අරන් කියලා කකුල කපන්න වෙනවට අපිට මෙච්චර ගෙවන්න ඕන ඔපරේෂන් එකට මං කල්බදු ක්‍රමයට හරි සල්ලි ගන්න කකුල කපන්න එපයි කියලා. ඉතින් ඒකල ඉවරලා අපි ඒ ජීවිතය රැකගන්න කකුල කපන වෙනුවට ධනෙ දෙන්න කැමතියි. ඊගාවට ජීවිතාංගයක් අපි දෙනවා මේක කපන්න නැත්නම් කොහොමඩක් අබ්බේරෙන්න බෑ මැරෙනවා මේක පිළිකාවක් වෙනවා මේක ශීඝ්‍රයෙන් බො වෙන නිසා කප්පන් කිව්වොත් එහෙම කියන කෑල්ල කැපුවට කමන්නේ පණ තියෙන්න ඕනයි කිය. එතකොට ජීවිතාංගයකුත් දෙනවා. ඒ මොකද අපිට මේ ආත්මය රැක ගන්න ඕන නිසා බුදුචාන් වහන්සේ සඳහන් කළ තියෙන මේ භාවනා කරන මනුස්සයාට සල්ලි ජීවිතාංගයි සියල්ලම දෙන්න වෙනවා. දීලා තමයි මම නිවන් දකින්න ඕනේ කියන කැපකිරීම කරන්නේ. සංගම් ජනන් ජීවිතන් ඔක්කොම දීලා තමයි භාවනාවට බහිඳව. නිකන් සල්ලි දීලා අංගයක් බේර ගන්නවා අංගයක් දීලා ජීවිතයක් බේර ගන්නවා කියන තමයි මේ කාම ලෝකේ කියලා කියන්නේ. භාවනා කරන්න අනේක නම් තමන්ගේ සීලම ධනයක් දීලා දානවා මුළු ශරීරයක් දීලා දානවා ජීවිතයක් දෙනවා බුදුහාමුදුරන්. ලොකෝ හෙට්ටුවක් කරන්න ඕනේ මේ පරිශ්‍රණයට සූදානම් වෙන්න. එහෙම නැත්නම් අපි මේ හිත හදාගන්න, හිත අලුත් කරගන්න. මේ බුද්ධ ඥානසිත එක් කරන යන වෙලාවදී අතප්පයක් කරනවට කරන්න දෙයක් නැහැ. ධනීය වස්තු දෙන්න උනොත් කරන්න දෙයක් නැහැ. ජීවිතේ පූජා කරන්න දෙයක් නැහැ. අන්න එහෙම කෙනෙකුට විතරක් හරියට ස්පෙෂල් ටාස්ක් ෆෝස් එකකට සුදුසුකම් ලැබනවා වගේ මේ විපස්සනා වඩන්ඩ ඔක්කොම දෙන්න වෙනවා. ඔය බුදුජානනාන්තේ නිකන් රූපෙට රූපයක් දීලා අනම්ම නම් බෑ. පණම දෙන්නවා. කතරගම යෝගාධිකාර රූපෙට රූපයක් කියලා පොරොන්දු වෙලා ගිහිල්ලා සම්පකාශීක මිනිස් රූපයක් කරලා පූජා කරනවා. ඒක අමලිය මොඩයා. අල්ලන අර කනවා. රූපෙට රූපේ නැත්නම් පිටරක් දෙනවා. සව් බිල්ලක් කියලා. ප්‍රාණයට ප්‍රාණය කියලා. ඒ සෙල්ලම් බුදුහමරුත් එක බෑ. රූපයක් කරලා රතේ කාසියක් දුන්නාට පුළුවන් කියලා පිස්සු වෙන ඌව කරන්න කොහෙද විපස්සනා කරන්න එනවනම් ඔක්කොම දීලා දාපන් කියලා. ඒ නිසා කට්ටි ඒකයි මේ ගොඩ ඉඳලා පීනන්න ප්‍රහාන්ති වෙන්නේ. ඉතින් කොහොම හරි මේ රූපය පිළිබඳව කට්ටියට තියෙන ප්‍රශ්න දිහා බලනකොට අද pharmaceutical industry එකයි beautification කියන කම්පැනි ටික විතරක් මුළු ලෝකෙම දේශපාලනය වෙනස් කරනවා. මොකද මිනිස්සු හරි කැමති රූප වෙනස් කරනවාට. ඒ විනාශ කිරීම සඳහා කරන පරිේශන ප්ලාස්ටික් සර්ජරි බුද්ධම විදිහට දිනුනේ මොකද මේ රූප ප්‍රමාණය නිසා. මිනිස්සෙක් තාමනසෙක් ප්‍රිය වෙනකොට එයා ඒක තමයි ගන්න. ඒක බොරුවකුත් නෙවෙයි. මොකද ඒ තරම් ලස්සනම පුරුෂයන් අතර බුදුරජාණන්සේ පළවෙනියා. ඍජිසක් මහා පුරුෂ ලක්ෂණ සහ 80ක් ව්‍යංජන සහිතව බුදුරජාණන්සේගේ රූපේ දැක්කනම් මිත්‍යා දෘෂ්ටිකය පවා වශී වෙනවලු. ඒ නිසා බුදුරජාණන් වහන්සේ තියෙන රූපේ පිනට පහළ වෙච්ච එක. අපි කරන්නේ ප්ලාස්ටික් සර්ජරි. ප්ලාස්ටික් සර්ජරි කරලා බුදුහාමුදුරු ගාවට ගිහලා ඕ බලපන් මටත් දෙච්ච සමාපුරුෂ ලක්ෂණ තියෙනවා ඕ බලපන් මටත් 80ක් ව්‍යංජන තියෙනවා කියලා කිව්වොත් අන්න එහෙම විකාරයක් වෙලා තියෙනවා. ඒ මොකද මේ රූපය ආත්මයයි කියන එකේ කොච්චරක් මේ සෝබනේට කොච්චරක් මේ බාහිර පොත්තේ සිවියට අද විතර මත්වෙච්ච යුගයක් නැහැ. භවරාගය සද්දනා රූපෙට මත් වීයි දු ප්‍රේම කලේ කෝසපතාමේ සංසාරේ දුක කෙලවර වේ නිර්වාණේ කියලා මොහිදින් බෙක්කියේ ඇවිදින මට විතර ওই රූප පේන්නේ නැහැ ඕගොල්ලන්ට. මම යනවා හැම තැනකම. අපි මේ ළඟදී ගියා මේ සතිපාසලෙන් මේ දඹානට. අඳුරන්න බෑ එක එක්කත් අඳුරන්න බෑ. අපි හිතන වැද්ද කියලා උන්ගේ වචන මතක නැති කියලා. ඇහුනොත් තමයි යන්න දෙන එකක් තමයි මං හිතන්නේ. කලු එතන බෝඩ් එකක් දාලා තියෙනවා වැදි වචන කියලා උන් එක එක්කත් පාවිච්චි කරන්නේ නැහැ දැන්. අඳුරන්න බෑ. මොන විදියෙන්වත් අඳුරන්න බෑ. ඉතින් ඒ අර YouTube එකේ තියෙන වැද්දෙක් හම්බෙලා කතා කරනවා. ඒ වැද්දගෙන් අර කතා කරන එක්කන වැදි භාෂාවෙන් කරන වැද්දා කියනවා කියන්නේ සිංහලෙන් කියනවා කියන්නේ මේක තමයි ඔය කතා කරන්න මේකයි කියලා වැද්දා සිංහලෙන් අපිට කියලා දෙනවා. අන්න ඒ වගේ ජෝක් එකක් තියෙනවා. ඒ කොහොම නමුත් මේ ඇවිදිනකොට පේනවා මනුස්සයා මේ සෝබනේට මූණිච්චාවට එහෙම නැත්නම් මේ රූපෙට දඟලන දඟලින්ද. ඉතින් ඒක හතරකට කැඩලා තියෙන රූපය රූපයෙහි රූපයයි ආත්මය දෙක එකයි නැත්නම් ආත්මේ රූපේ පිටලා තියෙනවා කියන එක අපේ දවස ඇතුළත කොච්චර අපි ක්‍රියාත්මක වෙනකොට බලන්න අපි ඒක වැඩියෙන්ම පේන්නේ මන්ද දශකේ ක්‍රීඩා දශකේ ඊට පස්සේ වර්ණ දශකේ පළවෙනි අවුරුදු 10 මන්ද දශකේ අපි ක්‍රීඩා මේ නිකන් උඩු බැලිය අතර ගත කරන අවුරුදු 10. ඊට පස්සේ ක්‍රීඩා දශකේ. කවුරුණත් ඒ වෙනකොට ක්‍රීඩා. තුන්වෙනි එක වර්ණ දශකේ. ඉතින් ඒකට මැචින් කලර්ස් අඳින්න ඕනේ, කොණ්ඩේ හදන්න ඕනේ. ඉතින් වැඩ ගොඩක් තියෙන. කියන්නේ කණ්ණාඩියක් නැත්තම් කාමරේ කොහොමදක්වත් කරන්න බෑ. අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඒක තමයි යන්නේ. ඊට පස්සේ බල දශකේ. ඊට පස්සේ තමයි ඥාන දශකයට එන්නේ. ඉතින් ඥාන දශකයට එනකොට තේරෙනවලු මෙව තෙල්ලම් කරලි වෙලා ඔන්න අඹුවක් හොයාගත්තයි කියන්නේ. බලනෝටි ඔක්කොම පාර්ට්ස් දාලා නැති. මාත් කරලා තියෙන එක උපුත් ඒකෙත් එක කරලා තියෙන ඔන 50 වෙනකොට තේරෙනවා ඔක්කොම නිකන් කෑලි දාවුවා එකක් කියලා. ඒක ඒකට too late. අවුරුදු 50 තමයි ඥාන දශකෙට එන්නේ. ඒකට තමයි තේරෙන්නේ මොකක් පිටිපස්සේද මං ගියේ කියලා. ඉතින් ඒකට ඉතින් කරන්න දෙයක් නැහැ. බැනගත්ත බෙරි ගහන්න නැතුව. දැන් මොනව කරන්නේ? ඉතින් අත අල්ලගෙන පාරේ යනවා පද්ද පද්ද වැඳපු ජෝඩුව වගේ. ගෙදරදී මරා ගන්නවා. මූණට බලා ගන්න බෑ නොදකින්න ඔබදා. ඒ මොකද මේ රූපෙට මත් වෙලා කරන සෙල්ලම. ඉතින් මට කිව්වා ඒ දවස්වල භාවනා කරන්න ගිහලා එතකොට 74 වෙනකොට මගේ වයස අවුරුදු 25ක් 26ක් විතර ඇති. ඉතින් මම ධම්මික හම්බුරන්ට කතා කරලා කිව්වා සාංශ මේ යන සෙට් එක හැරි මට නම් පේනවා මේ සතිය මෙහෙම දුන්නා නම් අනිවාර්යයෙන් මම ෆුල් ටයිම් දානවා. දැන් නම් යුනිවර්සිටි සෙකන්ඩ් ඉයර් එකේ ඉන්නේ හොඳටම තරුණ වයස, පැංගිරි විසි වෙන වයස, බිස්නස් ද ෆැමිලි ජීවිත ඔක්කොම හිතන වයස. ඒකට මට හොඳටම පේනවා යන්න ඊට පස්සේ කොහොම කරන්න එපා. කිසිසේත්ම තීන්දුවක් ගන්න එපා. ওই වයසේ තාම කිව්වේ නැහැ කෙලින් ඥානෙ මෝරලා නැහැ. ඒ නිසා ඕක ওই ওই ටික භාවනා කරගෙන යන් හැබැයි විවාහයක පස්සට දාන්නේ. පුළුවන් තරම් විවාහය කරන්න එපා. පස්සට දාපන් කවුරුත් ඇහුවොත් කරන්නේ නැහැ කියන්නත් එපා. ඒකට අම්මා අප්සෙට් වෙනනේ අම්මට ඕන කරලා දෙන්නේ දැන් විශ්වවිද්‍යාලේ ගිය පුතාට මේ ලස්සන කෑනු කෙටින් කියලා දීලා කටයුතු කරන්නේ අම්මට අවශ්‍යලා තියෙන ඒ වගකීමෙන් මිදෙන්න. අම්මා කෙල්ල පිළිබඳ ඊට වැඩිය හිතනවා. මරණ ඉස්සලා අනිවාර්යයෙන්ම මේ කෙල්ල දීලා තියෙන්නේ බෑ නැත්නම් අම්මටනේ දොස් වෙන්නේ. ඉතින් මේ කටයුතු වලදී අම්මලාට තියෙන වගකීම හරියට මේ වීදුරු භාණ්ඩ විකුණන කඩේක තියෙන වගකීමක් වගේ කියලා කියනවා. වික්කුවාට පස්සේ බඩු බායේ බාර ගන්නෑ. තියෙනකම් පොලිෂ් කර කර පේන්න ෂෝකේස් එකේ තියලා තියෙනවා. ගිනිතර පස්සේ මැරිඩ් ඩෝටර් ස්ප්ලිට් වෝටර් කියලා ඊට පස්සේ ඉවරයි. ඊට පස්සේ අම්මලා දැන් උඹලා බැනගත්ත වෙලේ බලන්න අපිට ළඟට එන්නපයි කියලා. ඉතින් කිව්වා ඔය කතා නිසා පුළුවන් තරම් විවාහය පහු කරන්න කියලා. ඉතින් මේ ළඟදී හම්බෙච්ච ගාම මම ධර්මික හමුරන්ට ස්තුති කරා. ඒ කීප එක විතර නෙමෙයි මම කරපු නිසා. එතකොට මම උඹට එහෙම දෙයක් කිව්වොත් මතක නැහැ කියලා. මම කිව්වා ස්වාමීන් වහන්සේ මේ වෙලාවේ කියපු හැම වචනයක්ම සුමාන විතරයි. මගේ නිකන් hard drive එකේම ඇඳිලා තියෙන්නේ. මොකද හිතුවේවත් නැහැ මම. මාත් හරි ආසයි දවසවල මේ රූපලාවන්‍යෙන් නැත්තම් බොඩි බිල්ඩින් කරන්න බොඩි බිල්ඩින් මම කරලා නැහැ. ඒක තියෙනවා. ඉතින් ඒ වෙලාවේදී මේක කිව්වට අල්ලයිද කියන ප්‍රශ්නයක් එනවා. ඒ වර්ණ දශකයේ තුල කාට හරි කිව්වොත් එහෙම ඔය ඕකේ ඔය වර්ණ දශකයේදී උඹ ඔය නටන්නේ සක්කාය දිට්ඨියක ඉඳලා කියලා පිළිගන්න කැමති වෙන්නේ නැහැ. මේ වෙලාවට ඒ බඩු විකිනේ නැහැ. කිව්වට අහන්න බෑ. ඒක නිසා බුදුජානනාංශය සඳහන් කරලා තියෙනවා කෙනෙකුට ඉන්ද්‍රිය පරිපාකයක් තියෙන්න ඕනේ කියලා. ඒ මාසවලදී 50 වෙනකොට තමයි යාර තේරෙන්නේ මේ ලෝකයා මේ නටන නැටුම නැටුවට ඔබ ඔබ කවුද ඔබ මේ සහායට ගන්නෙ කවුද සේවයට ගන්නෙ කවුද පණිවිඩකාරයට ගන්නෙ කවුද කියන එක තේරුම් ගන්න මේ රූපේ ආත්මය කරගෙන පිස්සු නටන මේ ලෝකේ කාට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ හැබැයි ඒක සල්ලි හොයන්න ඕන නම් මේක අනිවාර්යයෙන්ම තේරුම් ගන්න ඕන. මුළු ඉන්ඩස්ට්‍රි එකම තියෙන්නේ සෝබනේ. Marketing, face value, face lifting. එච්චර මුළු දවස පුරාම තියෙන්නේ. මේ ස්කයි මෝල් එකේ තියෙන මැගසින් තියෙන්නේ. ඒක කියලා තියෙනවා ගෑණිකට මේ පාට් එකකට නම් මේ අපි හදලා දෙන්න ලක්ෂ 4යි යන්නේ වැඩිපුර නෑ. ඒක ඕනේ තරම් රවුම් කරලා හදලා දෙන්න ඕනේ පාට් එකක්. කිසි ප්‍රශ්නයක් නෑ විලි ලැජ්ජ නෑනේ. විලි ලැජ්ජ නෑ. ඒ බිස්නස් තියෙනවා. ඔක්කොම තියෙදි බිස්නස් තියෙනවා. මොකද උන් ඕන කරලා තියෙන්නේ ලෝකයා ඉල්ලන දේ දෙන එක. ඉතින් ඒකට කොච්චර සැදී පැහැදී ඉන්නවද කියලා. ඉතින් අද තාක්ෂණයේ කොච්චර මේ තාක්ෂණය කියන්නේ ඔක තමයි ගිහිලා තියෙන්නේ. බුදුරජාණන්සේකට විකල්පයක් දුන්නා. උන්වහන්සේගේ පිනට පහළ වුණා ඒ රූපේ, කේමාවට පහළ වුණා, උප්පලවන්නාට පහළ වුණා, සම්දිමිත්‍රාට පහළ වුණා. කාටවත් කිට්ටු කරන්න බෑ. ඒ දැක්මෙන්ම පින. ඒ වෙනුවට දැන් කරන්න හදන්නේ මේ රූපේ ආත්මය කියලා හිතාගෙන මේක දිනු කරන්න හදනවා. ඉතින් ඒක නිසා කවදා හරි කාට හරි මේ රූපය ආත්මයද නැද්ද කියලා බලන්න මේ ධාතු මනසිකාට හිත දාලා බැලුවොත් මේ කියන්නේ පඨවි ආපෝ තේජෝ ආයෝ. ඒ පැත්තට දාන එකම මේ තමන්ගේ රූපේ හෝ අනුන්ගේ රූපයක් පඨවි ආපෝ තේජෝ වලට දාන එකම අසුබයක් වෙලා තියෙනවා. එතකොට අර තියෙන අරකේ තියෙන සුබ නිමිත්ත නැති වෙනවා. ඒක වර්ණ ඒකට කියනවා සුභය පරම කරගත්ත ගතිය මේක ධාතු හතරට කඩන එක ඒක සර්වඥාන්සේ ඉදිරිපත් කරනකොට මේ මිනිස්සයා කියලා කියන්නේ ඉන්ටෙලිජන්ට් ඩිසයින් එකක් සරබලධාරී දෙවියන්ාංශය විසින් මවන ලද්දක් කියන එකට ධාතු හතර කියන එක දාන එකම හෙන්න ගහන විප්ලවයක් වුණා. හැම කිනාගෙම තියෙන හතරමා ධාතුන් ඒක ඉන්ටෙලිජන්ට් ඩිසයින් එකක් නෙවෙයි හතරමා ධාතුන් උදේ ඉඳලා හැන්ද වෙනකම් වද දෙන එක කරන්න කියලා. අපිට හම්බෙච්ච පිනක් නෙවෙයි මේ හතරමා ධාතුන් නඩත්තු කිරීම වදයක්. ඉතින් ඒක නිසා බුදුජානනාංශය සඳහන් කරලා තියෙනවා මේක නිර්මාණය කෙරුවා නම් මොකෙක් හරි. ඒක නිර්මාණය කරලා තියෙන දුක. ඒ නිසා මේකට කියන්නේ නිර්මාපකය කියලා නෙවෙයි විනාශකයයි කියලා. එකත් හරියට හදලා නැහැ. ඒකේ සඳහන් කරලා තියෙනවා මේ අහෝ නිර්මාණ කෞශල්‍ය. යේන ලෝකං විනිර්මිතං. జగත්‍යස්මින් සුවිපුලේ ස්වස්තතෝනායිකෝපි ලබ්යති. මෙච්චර මිනිස්සු හැදුවා මේ දෙයන්නාන්සි ලෙඩ නැති එකෙක් හදන්න දෙවුණානේ. ආදර්ශයකට එකෙක්වත් නැහැ. ඒක නිසා කියනවා හදපේක අනිවාර්යයෙන්ම ලෙඩෙක් වෙන්න ඕනේ කියලා. ඌගේ විදිහට නේද මේ බුද්ධ ධර්ම ආවට පස්සේ ලියන මේ සලෝකෝල් ලියලා තියෙනවා අහෝ නිර්මාණ කෞශල්‍ය. යේන ලෝකං විනිර්මිතං జగත්‍යස්මින් සූපුලේ ස්වස්තතෝ නයිකෝපි ලබ්යති. එකම ස්වස්තිකක් නැහැ. හැම කෙනාම මේට වැඩි ලස්සන වෙන්න කැමතිනේ. හැම කෙනාටම මේක මදිනේ. ඉතින් ඌනතාවයක් නෙමවල තියෙන්නේ. මේක බුදුරජාණන්සේ බුරුදත්ති ජාතකයේදී සඳහන් කරලා කියනවා මේක නමක් දානවා නම් නිර්මාපක කියන්නේ පොසිටිව් පැත්තක් නෙවෙයි දාන්න තියෙන විනාශකයයි කියලා කියනවා. නමුත් අපි කොච්චර කැමැතිද මේ මේ මට හම්බෙච්ච එක දෙයන්නාංශ කෙනෙක් වෙන නිර්මාණය කරන්න ඇත්තේ මම දෙයන්නාංශේ ෂේප් කළා තව පොඩ්ඩක් අඟලක් විතර උස්සෙන්නේ නැත්තම් මට මේකට පොඩ්ඩක් සුදු පාට වෙන්න නැත්තම් අංගපසංග හදාගන්න නැත්තම් කියලා මොන තරම් පැතිල්ලද තියෙන්නේ. එහෙම කෙනෙකුට සතිය පිළිබඳව කරන්න වෙලාවක් ලැබෙයි. අන්න ඒ වගේ ඒ දික්තියකට වැටිච්ච කෙනෙකුට මේ ලැබිච්ච කය පෙරවිනා manussත්පත්ලාභයක් මේක හොඳටම ඇති මේ මම දැන් මෙතන ඉන්නවා කියලා දැනගන්න. අපි හිතනවා නෑ නෑ ඒක මම මේ මේ මට්ටම් වල පත් වුණාට පස්සේ මට මම ඒක කරන්න දැන් බෑ දැන් කරන්න මේකේ අඩුපාඩුකම් තියෙනවා කියලා මේ රූපයට පැටලිලා මේ ගත කරන එක දිහා බලන ඉන්නකොට ඒක මේ බිස්නස් එකක් කරගන්න මිනිස්සු විතරක් රූපලාවන්‍ය වැඩ කරන මිනිස්සු විතරක් අපේ තියෙන තකතිරුකම දන්නවා. කිසිම ආගමකට මේකට උත්තර දී ගන්න බෑ. ආගමනුත් කියන්නේ මොකද්ද? දැන් දැන් මේ ටිකක් අඩුයි මේක. දානයක් දුන්නාට පස්සේ කියනවා මේ ලැබුව ආෝපණයෙන් ලබනාත්මයේදී විසාකාව වාගේ උප්පලවන්නා වාගේ ඛේමා වාගේ අසන්දි මිත්‍රා වාගේ ලස්සන රූප සහිතව කියලා දිනව ලයිස්තුවක්. එතකොට කට දෙපැත්තෙන් තේම වැක්කිරෙනවා. අම්මෝ ලබනාත් වෙනකොට දැන් ඔය බුද්ධ ජාතිය පස්සේ පිං වාක්‍ය පොඩ්ඩක් කෙටි. දැන් මේ පිං වාක්‍ය කියන්නේ. ඉස්සර එහෙම තමයි දෙන්නේ. කියන්නේ මිනිස්සේ කැමති එකට මේ රූපය ගැලපෙන. ඉතින් ඒක දැක්ක ඒක දැකල් කෙනෙක් හිතන්නකො අපි හිතමු අපි ඒ පෞලික ඉපදෙලා එහෙම තමයි ගත කරන්න කියලා. අපි ඇත් දෙක වහන භාවනා කරනවායි කියමු. ඇත් දෙක වහගන්නත් බයයිනේ හුඟව දෙනෙක් භාවනා කරනකොට. මේ රූපෙන් වෙන්වීමක් පොඩි වෙන් වෙන නිසා ඇත් දෙක වහන එක පවා බයයි. අපි ඇත් දෙක වහලා රූපේ නියෝජනය කරන මොකක් හරි අල්ලන්න කියන එක්ක පඨවි එක්ක තේජෝ එක්ක වායෝ එක්ක ආපෝ. අල්ලගෙන ඒකෙහිම හිත පාත්තන්න කියනවා. අපි ඉඳගෙන ඉන්නකොට ගොඩක් වෙලාට කරන්නේ වායෝ පොට්ටබ්බ ධාතුව. ආස්වාස් ප්‍රසවාස. ඇවිදිනකොට ගොඩාක් වෙලාට අපි කරන්නේ පඨවි ධාතුව. ඒ වගේ එක එක ඉරියව්වලදී අපි විශේෂණය කරන ඒ ධාතුව දිහා බලාගෙන ඉන්නකොට හුස්ම දිහා බලාගෙන ඉන්නකොට එක වෙලාවක මේ ආත්මය හෝ රූපය හෝ නියෝජිත වශයෙන් ගත්ත හුස්ම දිහා බලාගෙනකොට හුස්ම නොදැනී ගියොත් ඒකකට මානසික අසහනයක් ඇති වෙනවා කියන එක අහන්න දෙන්නේ නැහැ ඊට පේන්නේ ජීවිතේ නැති වුණා වාගේ. මොකද එතනනේ මේ කුඤ්ඤි ගහලා තිබ්බේ. හුස්ම තමයි හුස්ම කියන්නේ ප්‍රාණි. ප්‍රාණයාම කියලාත් කියනකොට ආනාපාන කියලාත් කියනවා. හුස්ම පමණක්ම බලන්න කියනවා. ඒකට කියනවා කයක අත්‍යන්ත නැතුවම් බැරි ලක්ෂණය තමයි ආස්වාද ප්‍රසවාස. ඒක නිසා ඒකට කාය සංඛාර කියලා කියනවා. ඒ නිසා පස්සම්බයං කාය සංඛාරං අසසිසාමිති සික්කති පස්සම්බයං කාය සංඛාරං පස්සසිසාමිති සික්කති කියලා ඔය පළවෙනි චතුස්කයේ තියෙන ඒ වාක්‍ය දිහා බලනකොට කාටද පුළුවන් වෙන්නේ ආත්මේ රූපේ කියලා බලනවා නම් ඒ රූපය නැමැති ආත්මේ නැමැති දේ නියෝජනය කරන හුස්මය හුස්ම කාය සංස්කාරයේ සංසිඳුමින් සංසුතුමින් ගෙවමින් ගෙවමින් නැති කරමින් නැති කරමින් යනවා කියන එකම නාස්තිකවාදී වෙනවා ඒක වෙනවා දකිනකොටත් මේ භාවනායි දියුණුවක් කියලා. මේක ප්‍රතිපදාවේ දියුණුවක් කියලා හිතෙන්නේ නැහැ. හිතෙන්නේ මොකද්ද මට එල්ලෙන්න වෙලා එකයි තිබුණේ එකක් නැති වුණා කියලා. ඒ නිසා භාවනාදී කිසි කෙනෙකුට යම් කෙනෙකුට එතෙන්ට යනකොට පුළුවන් තරම් ළඟ ඉඳලා එයාට කමඨාන් සුද්ධ කරලා දෙන්න ඕන ඕකෝයේ භාවනාවේ දියුණුවක්. ඕක වෙන්නේ හැම කෙනාටම නිසා වෙන කෙනා මේකම නැවත නැවත භාවිත කරන්න කියනවා. භාවිත කරන්න බෑ මේ රූපස්මින් වාත්තානම් රූපං වාත්තාන රූපේ රූපයේ ආත්මය කියන මොනම එකක්වත් තියනවා මේ ආස්වාස ප්‍රසආස රූපේ නැතිවීම එයාට එයාට තේරෙන්නේ මේ තිබුණ එකම වස්තුව නැති වුණා වගේ කියලා. සක්මන් කරනකොට ඕකේ ඉන්නේ කොහොමද කියලා හුඟ දෙනෙක් ප්‍රශ්න කරනවා. මොකද සක්මන් කරද්දී ඇටලානේ තියෙන්නේ. නමුත් සක්මන් කරන අපි හිතමු මේ වම දකුණ වශයෙන් කාට හරි උරුපුරු දුණයි කියලා දාඩි පියවර 10ක් 15ක් යන්න පුළුවන් වුණයි කියලා. මෙයා ඊට පස්සේ හොඳට ඒක සමනී වෙන තැනක් නැත්නම් ආතතිය බහින තැනක් ඒක හොඳ ව්‍යායාමයක් කියලා කරගෙන කරගෙන යනකොට හිතන්න වෙලාවක් එනවා. අනායාසයෙන්ම සක්මන සිද්ධ වෙන්න පටන් ගන්නවා. gediya pitimma ධක්මනේ යනවා. දැන් මට මෙහෙවන්න දෙයක් නෑ මේක වම වුණත් කමන්නේ දකුණත් කමන්නේ ඒ සිව්ව යවුණා තව මොනවාක් ප්‍රශ්න නෑ. හොඳට තේරෙනවා gediya pitimma හොඳට ඇවිදිනවයි කියලා. එතකොට තමන්ට පුළුවන් තමන් දිහා පිට කෙනෙක් බලන්න වගේ බලන්න. get a distance from your own කියලා. අන්න එතෙන් ගියාට පස්සේ බේනවා මේ වයින් කර බොනික් එක්ක වගේ මේ ඇවිදිනවා මට බලන්න පුළුවන්. දැන් මෙයා කොනට ගියා. හැරුණා. රූප බලනවා. ආය කයට එනවා. මෙතෙන්ට යනවා. ආය හැරෙනවා. එතකොට සබ් එකට යනවා. ඔහොම කරලා මේ Taman දිහා බලනකොට මේ රූපෙට ගියයි කියලා ඉච්ච තරහකුත් නැහැ යාට එන්නේ. මොකද දන්න රූපෙට ගියට ආපහු එනවනේ. සබ් එකට ගියට ආපහු එනවනේ කියලා මේ සක්මන කරන්න පුළුවන්. ඒකට කියන්නේ ඕටෝ පයිලටින් කියලා. කම්මන ඕටෝ පයිලටින් දාලා යනකොට අනායාසෙම වෙනවා. මේක කාට හරි පුරුදු කරා නම් එයාට පුළුවන් දත් මැදිනකොට දත් බුරුසු අතර දීලා කණ්ණාඩි ඉස්සරහා ඉඳලා කියන දත් මැදපන් කියලා බලනවා ෂෝක් එකට දත් මැදින. මම ඉන්න ඕනේ නැහැ. රූපේ ආත්මේ උනාට පැත්ම දින බුරුසවතක් දුන්න පස්සේ උදත්ම දින chimpanzee දැකලා තියෙන zoo එකේ ඉන්න එක එක දේවල් පුරුදු කරලා තියෙන්නේ. එච්චරම තමයි. කැම කනකොට බලන්න වත් එක දුන්නා පස්සේ මූ අනාගන කන ඇටි টොප් එකට. ඒකට මේ මමයා නැතුව මේක කරන්න පුළුවන් කියලා ඔප්පු කරන එක විපස්සනා යෝග අවතරයට ලොකු ජයග්‍රහණයක්. මේ ආත්මේ රූපේ කියාගත් එක්කනට මේක නිකන් හොල් යකෙක් ගැහුවා වගේ පේනවා. මන් තුල මොකද්ද වෙනව? මම නැතුව ඒ නිසා ඒකම මේ ජීවිත ආශාව සහ රූප ආශාව තියෙන කෙනාට විපස්සනා වැඩෙනකොට විශාල බීතිකාවක් ඇති වෙනවා බයක් ඇති වෙනවා නොවෙනව නෙවෙයි ඕන කෙනෙකුට සිද්ධ වෙනවා එයා ඒකට බය වෙන්න පටන් අරගන්නවා නමුත් මේ ආත්මය රැඳිලා තියෙන මේ රූපය කියන එක මේ මායාවක් ඒක නැතුව මේ වැඩි ටික යන්න පුළුවන් කියලා තේරුම් අරගෙන සතුට වෙනවයි කියන එක වෙනම දර්ශනයක්. ඒකට මෙහිමයි කියන්නේ. එතකොට ඕගොල්ලන්ට නිින්දෙන් ඇහැරෙනවා. දැන් ඕගොල්ලෝ නැති ගෙදර මේ වෙලාවේ টොප් එකට වැඩ යනවා නේද? අර හොල්මන් ටික ඔක්කොම පිස්සු පියාට බාර කරන්නකො උන් ගිහිල්ලා. දැන් ගෙදර මිනිස්සු කොච්චර ජොලිය ඉන්නවද බලන්න. කිසි බාධාවක් නැතුව උන් හොඳට දොඹ දෙලෙන් හරි ගමන්නේ කවුම් යගෙන කහලා ඉන්නවා අර ඕල්මන් නැහැ. ඒ හිටියනම් අරකට ඉඳ ගන්නවා මේකට ඉඳලා ලුණු දාපන් කියනවා විතුරු පීපන් කියනවා මොකක්වත් නැන්නේ අන්නේ වගේ මේකෙන් මේ රූපයෙන් ආත්මේ නැහැ. ආත්මේ නැතුව රූපේ පවත්වන්න පුළුවන් කිව්වට පස්සේ ඉන්න ජොලියක් තියෙනවා. පුදුමාකාර ජොලියක් තියෙනවා උදේ ඉඳලා හැන්ද වෙනකම් මෙයා මේ රූපය දවස නඩත්තු කරනවා. කිසිසේත්ම මම විගහන්න ඕනේ නැහැ. බුදුජානන්තික පෙන්ලා දෙන තවත් හතක් නිරෝධ සමාපත්තියට සමවැදුනට පස්සේ රූපේ තියෙනවා. ඒකට කල්ලල්ලා බොල්ලල්ලා මොකක්වත් නැහැ ප්‍රශ්නයක් නැහැ. අපි එහෙම නෙවෙයිනේ හිතන්නේ මේක හැමදාම දත් මදින්න ඕනේ හැමදාම මූණ හොදන්න ඕනේ කන්න දෙන්න ඕනේ උදේට මෝර්නින් රූම් එකට ගිහලා බ්‍රෙක්ෆාස්ට් එක ගන්න ඕනේ හන්දාවට ඊවිනින් රූම් එකට ගිහලා මේ මොන බයිලාද දවස් හතක් එක දිගටම ඉන්නෝ මොකක්වත් වෙන්නේ නැහැ ඉතින් මේක දැක්කොත් ඒක ශිෂ්ටාචාර විරුද්ධ යෑමක් නැත්නම් පවතින ධර්මයට විරුද්ධ යෑමක් කරනවා. නමුත් භාවනා කරන්න ගියාම ලොකු සාමණේන්තේ මතක් කරන්නේ භාවනා හරි ගියා නම් කැම විලක් නැතුණයි කියලා බය වෙන්න එපා. ඒක එහෙම යන්න අරපන්. තමන් ළඟට බුදුහාමුදුරුවෝත් නැගිටින්න ඕනේ නැහැ. බුදුහාමුදුරගේ පරම පණිවිඩය මේ සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ දේවල් මගහැරනට කමන්නේ භාවනා පැවැත්ම සඳහා කියලා ඒ දේවල් මගහැරලා කරගෙන යන්නේ කියලා. අපිට බෑ. මොකද අපි අර කාලසටහනට අපි ඒ තරම් දාස වෙලා තියෙනවා. වාල් වෙලා තියෙනවා. මේ රූපේ නඩත්තු කරා. ඉතින් ඒකෙන් අයින් වුණාට පස්සේ අර තේින් පටන් අර ගන්නවා මේ රූපෙහි ආත්මේ තියෙනවා කියලා කිව්වට ට්‍රේන් කරලා කරලා ගියාට පස්සේ මේ රූපෙට බාර දුන්නොත් රූපේ තන්නේ කර යාන්ත්‍රයක් හොයඩ කරනවා කිසිසේත්ම මේකට මේ මේ අසරෝගේ කොන්නේ අස්ස විතරක් ඇති. ඒ අස්ස වැඩේ යනවා. ඉතින් හරි බය එලවන සුළුයි. මේ භාවනා කරන කෙනාට එහෙම නැත්නම් භාවනා නොකරන කෙනාට එහෙම නැත්නම් මේ රූපෙට කැමති කෙනාට හරි අමාරු ඒක කියලා දෙන්න ඒකයි කේමාව ගියම නෑ බුදුජානනාථ ළඟට මොකද ගියෝත් මේ රූපේ සෞතු කරලා කතා කරනවා ධායිතු එමනේ මම මේ ලෝකෙට මේ ලස්සනම කාන්තාව ඉතින් වටේ ඉන්න ඔක්කොම බුදුහමරන්න වදිනවා මෙයා යන්නේ නෑ මොකද ගියොත් බුදුහාමුදුරු මේ රූපේ සෞත්ව කරලා කතා කරනවා. ඊට පස්සේ ව්‍යාපාර කරලා කොහොමද ගෙනිච්චට පස්සේ බුදුහාමුදුරු කියන්නේ ලස්සන අවුරුදු 16ක විතර කළුත් නැති සුදුත් නැති උසත් නැති මහතත් නැති ලස්සන කෙල්ලෙක්ම අවලා පවන් අත් අතර දෙනවා එයාට බුදුරජාණන් වහන්සේට පවන් තරන. ඒකට මේ කේමාවටද යක්කෝ සාකේ මට වැඩිය බුදුහාමුදුරු ලස්සන කෙල්ල ඇසුරු කරනවා. ඒ කෙල්ල මට වැඩිය ලස්සනයි කියලා ඇහැ යන්නේ බුදුහාමුදුරන්ට නෙවෙයි. බනටත් නෙවෙයි අර ළඟ තියෙන රූපෙට. ඉතින් බුදුරජාණන් හොඳට පවම් පාර කකා ඉන්නවා. බනත් යනවා. ටික වේලාවක් යනකොට ඒකේ මේ තෙමෙට රූපේ විය කියලා යනකොට යාට තියෙන යකෝ අච්චර ලස්සන හිටපු ගෑණි මටත් ඇදී හිටිය මේක දැන් විය කියලා යනවා දකිනකොට ඒක තමයි යාට බනක් වෙන්නේ. මොකද ඒකල්ලා එයා මේ රූපෙට බයිනකොට යාට බයිනවා වගේ තේරෙන්නේ. මොකද එයා රූපය අතින් මිනිස්සුන්ට වඩා රූපවන්තයි කියලා ජීවත් වෙච්ච කෙනා. ඒ නිසා බුදුජානන්සේ දන්නවා මෙයාගේ ගැටේ සක්කාය දිට්ඨිය හිටලා තියෙන රූපේ නම් එයාට කමඨහන දෙන්න ඕනේ රූප කර්මස්ථානය. නමුත් ඒක නෙවෙයි නම් සමහර ඉන්නවනේ රූපෙට වද දෙන කට්ටියක් ඉන්නවනේ. ඒ කියන්නේ අත්ති කිලමතාන යෝගයට හම්බෙච්ච කට්ටිය ඒගොල්ලෝ ගන්න ඔය ඇනොරෙක්සියා වගේ එකක් තියෙන කට්ටිය කල්ලෙත් නැහැ බොන්නෙත් නැහැ මොකුත් නැහැ මේ රූපේ ගැන බලන්නේ. ඒගොල්ලන්ට ඒක කියලා වැඩක් නැහැ. ඒගොල්ලෝ ඊටත් වැඩිය එතකොට අන්තවාදී වෙනවා. ඒගොල්ලන්ට වේදනාව අල්ලලා දෙන්නවා. වේදනාවෙත් අර වගේම හතරක් තියෙනවා. වේදනාව ආත්මය කරගන්න. ඒ නිසා අපි දරුවන්ට සැප දෙනවා කියන්නේ දරුවන්ට ආත්මයක් දෙන්නවා වගේ. මගේ අම්මට තාත්තට සැප දෙනවා කියන කෙනා අම්මට තාත්තට සලකනවා කියන්නේ වෙන කරන්න දෙයක් නෑ. මොකද වේදනාව තමයි අපි දෙගොල්ලටම පොදු ධර්මයේ සැප දෙන එක බලන්නේ. එමෙතන වේදනාවෙහි ආත්මය තියෙනවා. ඒ කියන්නේ පෝසත්කම පෝසත්කම කියලා අපි ලබන දේ ආත්මීය ලාභයක්. නැත්නම් ආත්මයේ වේදනාව තියෙනවා. ආත්මේ වේදනාවේ පිහිට හිටිනවා කියලා මේ වේදනාව සම්බන්ධයෙන් තමයි ඔය තාක්ෂණය යන්නේ ප්‍රෙෂර් ප්‍රින්සිපල් කියලා තමයි මේකට සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කිව්වේ. ඕනම කෙනෙක්ගේ හැසිරීමක් මේ සැප ලබා ගැනීම කියන මාතෘකාවට විස්තර කරන්න පුළුවන් කියලා. ඒකල කිව්වා මේකේ අවසාන කියලා තමයි සෙක්ස්. ඒක නිසා යා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් තිබුණේ සෙක්ෂුවල් ප්ලෙෂර් එකට තමයි මේ මුළු මානවයාගේ චරිතෙම පරිණාමයේම සමාජ ධර්ම ඔක්කොම හැදිලා තියෙන්නේ කියලා. බුදුරජාණන් කිව්වේ සෙන්ෂුවල් ප්ලෙෂර්. ප්ලෙෂර් තමයි සෙන්ෂුවල් ප්ලෙෂර් එහෙම නැත්නම් කියනවා මේ ඉදුරම් පිනවීම කියලා. ඒ නිසා බුදුරජාණන්ගේ ශාස්ත්‍රය ලොකුයි. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් එකට කිව්වේ මේ ජූ කෙනෙක්ගේ ෆෙනෝග්‍රැෆි තියරි එකක් විතරයි කියලා. සෙක්ස් ගැන විතරයි කතා කරේ. පහුවෙනකොට පහුවෙනකොට එයා පොඩ්ඩක් ඒක ප්‍රසිද්ධ කරා ඒක ජීවිතයක් ඇතුළත එයාට ඊට වැඩිය යන්න බැරි වුණා. ඔක්කොම කියන්නේ මනසට පිස්සු හැදෙන්නේ මේ ක්‍රියාකාරකම් ඔක්කොම තියෙන මොකටවත් නෙමේ මේ සෙක්ස් ඩ්‍රයිව් එකේ තියෙන කියලා. ඒක සෑහෙන දුරට ඇත්ත. මේ අපේ කරන නාඩගම් හේරම ওই කාමයට කරන්නේ. ඒක නිසා සංසාරෙට තියෙන එකම බැඳීම තණ්හාව. ඇත්තටම කියනවා නම් ගොඩාක් බැඳීම් තියෙනවා බලවත්මක තණ්හාව. ඉතින් තණ්හාව කියනකොට සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් සහ බුදුජානනාංශ අතර යම් ප්‍රමාණික සරල සමාන්තර භාවයක් පේන්න තියෙනවා. නමුත් ਸਰවචාන්සේ එහා ගිය තව දේවල් පෙන්නවා. ඒක නිසා බුදුජානනාංශයට ගැලවුම් මාර්ග ගොඩක් තියෙනවා. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කවදාකවත් ගැලවුම් මාර්ගයක් කිව්වේ නැහැ. කියන්න බෑ. යාර සීමිත පරාසයක් අතර තමයි කතා කරන්නේ. ඉතින් ඒ නිසා බැලුවොත් අපි සැපදීම සඳහා අපි කොච්චර අධර්ම වැඩ කරනවද කියලා. අපි කොච්චර අසාධාරණ වැඩ කරනවද කියලා. අපි කොච්චර හොරෙන් කරනවද කියලා බැලුවොත් ඊට පස්සේ විඳින විඳවීමයි අර ලැබෙන සැපයි එක වළනකොට හරි අසාධාරණ ගමනක් අපිට තියෙනවා. මෙතනදී නොකියාම බැරි දෙය තමයි මේ ශිෂ්ටාචාර මිනිස්සයා විසින් ආචාර ධර්ම පද්ධතියක් හදලා තියෙනවා. මේ ආචාර ධර්ම පද්ධතිය ඇතුළත අපි හිතන සැප නැහැ. කාමයේ තුල සැප නැහැ කාම මිත්‍යාචාරය තමයි සැප තියෙන්නේ කාමයේ වර්ධව ඇතිනකොට තියෙන සැපේ කාමේ නැහැ ඒ වගේම අන්සතු දෙයකට තියෙන ආශාව Taman සතු දෙයට එන්නේ ඉතින් ඒ නිසා හැමදාම මේ හදා ගන්නාලද මේ සදාචාර සීමාව ඇතුළත සැප හොයන එක ශිෂ්ට සම්පන්න සැපයක් හැබැයි සැප තියෙන ගොඩක් කලාවට මෙගොඩ ගොඩ කන එළදෙන්නට පේන්නේ ඉගොඩ ගොඩේ ඉන්න එළදෙන්න ෂෝක් කියලා තනකොළ තියෙනවා මගේ පැත්ත තමයි තනකොළ වේලිලා තියෙන්නේ අනේ වට එහා පැත්තට ය아가න්න නැත්තම් ඒ නිසා අල්ලපු ගෙදර තියෙන ටීවී එක තමයි හොඳ ටීවී එක අපේ එක හරිනේ අපේ කාර් එක නෑ ඊට වැඩිය හරි හොඳයි අල්ලපු ගෙදර තියෙන එක හැම වෙලාවෙම අපි ඒ වගේ මේ ඒකට නුහුරු නැත්තම් විසම ලෝභයක් අපිට තියෙනවා අපි අද තියෙන හැටි වැඩිට හොඳටම ඇති. නමුත් අපිට තියෙනවා ඊට වැඩි ගිය එක. ඒ නිසා මේ වේදනාවේදී යනකොට වේදනාව වගේ චෛතසික වලට එනකොට අපි සදාචාරය අපිට හරි කරදරයක් වෙනවා. ඒ කියන්නේ අවිජ්ජාපච්ච සංකාර සංකාරපච්ච විඥාන කියනකොට විඥාණයට ලැබෙන්නේ සංස්කාර විසින් සකස් කරලා දෙන තොරතුරු ටිකක් විතරයි. සංස්කාර කියලා කියන්නේ දොරටු පාලය වගේ. එයා තමයි රජුරව හම්බෙන්නේ විචිත සතියින්දු කරන්නේ. සංස්කාර තමයි සංස්කාර කියන්නේ ඇත්තම විඥානයේ දරුවෙක්. ඒ වුණාට එයා තමයි මුරකාරයා. එයා තමයි මේක දැක්කොත් හොඳයි, මේක ඇහුවොත් හොඳයි, මේක බැලුවොත් හොඳයි කියලා රජුරන්ට පත බෙදලා දෙන්නේ. මේසෙන් පත බෙදලා දෙන්නේ සංස්කාර. ඉතින් මේ සංස්කාර වලින් ලැබෙන පත කාලා ජීවත් වෙන රජුරවන්ට රටේ ලෝකේ මොකද්ද වෙන්නේ කියලා තේරුමක් නැහැ. ඒක වහන එක තමයි සංස්කාර කරන්නේ. පෙන්වන්නේ යාට කැමති ටික විතරයි. ඒ නිසා විඥානය ගන්න තීන්දුව වල ਸਰවසාධාරණකමක් කවදාකවත් නැහැ. නිසා කල්පනා මාත්‍ය ලියනවා විඥාණයට සදාචාරය අඳුල්ලා දෙන්න බෑ. විඥාණයට හම්බෙලා තියෙන සීමිත තොරතුරු ටිකක් ඒ සීමිත තොරතුරු ටික අපි තීන්දුව කරනවා. ඒ තීන්දුව තුළ සදාචාරය තියෙන්නේ නැහැ. තියෙන්න බැරි වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මිනිස්සුෙකුට හීන දකින්නතෝ කවමදාකවත් ජීවත් වෙන්න බෑ. හීනේදී තමයි අර කරගන්න බැරි වැඩ ටික කරන්නේ. හීනේදී බයලජ්ජ නැහැ. ඒක ඒක නැතුව දවස් 3ක් ගියොත් පිස්සු ඇදෙනවා මිනිස්සුෙකුට. ඒ නිසා මේ එළිය දවල් ජීවත් වෙන කොච්චර කෙරුවත් අර කම්පන්සේෂන් එකේ යන්නේ විඥාණයට ඕනේ ඒ ජඩ වැඩ ටික ඔක්කොම කරන්නේ හීනෙදි තමයි. ඒක නිසා භාවනා කරන එක්කනට ඔය දවල් හීනයි රෑ හීනයි කියලා දෙකක් හම්බ වෙනවා. භාවනා කරන රෑ හීන විතරනේ තියෙන්නේ. භාවනා කරන එකට දවල්ටත් පේන්න පටන් මේ ආනාපාන ඉන්න ඉඳපු ගමන් පීල රවුමක් ගහන ඇවිල්ලා හිත ආයෙත් ඇවිල්ලා ඉන්න බබා වගේ ෂෝක් එකකට ගෙදිට වෙලා ඉන්නවා. මේක හීනයක්ද ඇත්තට ගිහිල්ලාද කියලා හොයාගන්න බැරි වෙනවා. ඒක නිසා ඔය සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් පස්සේ ආපු ඔය කාල් ජුන් වගේ කට්ටිය මේ අපි නටන පිස්සුවේ වග අපිට පේන හීන වලින් තමයි විස්තර කරන්නේ. ගාක් සයිකෝ ඇනලිස්ට් වලට හීන අරගත්තා. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ අපි දවලුත් ඉන්නේ හීනේක නම් රැයත් ඉන්නේ හීනේක නම් කවදාද අවදි වෙන්නේ කියන එක. භවනා කරන කෙනාට තමයි තේරෙන්නේ මේ හිත කොච්චර ඉක්මනට ගිහිල්ලා ඒ කඩප්පුලි තැන් වල හැදිරිලා නොකෑමන දහපදුරා පට්ටපදුරුකම් කරලා බබා වගේ ආපහු ගෙදෙට්ටේ නැහැටි. ඉතින් අපේ අම්මා කියනවා එහෙම පිට ගිහිල්ලා කොල්ලෙක් අවට නාවලා ගත්තාම හරියනවලු. කෙල්ලෙක් හැබැයි ඒක හරියන්නේ නැහැ කියලා. විශ්වාසට එකමාර වෙලා අවිලා තියෙනවද කියලා හොයන්න බෑ. කොල්ලන්ගේ එහෙම දෙයක් නැහැ. ඉතින් ඒක නිසා මේ පිරිමි හිතවිලි හොඳයි. ගෑනු හිතවිලි ඒවා ගිහිල්ලා ආවට පස්සේ විශ්වාස කරන්න බෑ. ඒ නිසා මේ වේදනා චෛතසිකය ගැන හිතන්න ගියාම නැත්තම් හදාරන්න ගියාම අර රූපෙන් එහාට ගිය විශාල දේශයක් තියෙනවා. ඒ ඒක ගැන බලනකොට වේදනාව සඳහා වේදනානුපස්සනා කියලා වෙනම පරිච්ඡේදයක් බුදුහාමර වෙන් කළා තියෙනවා. චෛතසික 52කින් වේදනා චෛතසිකයට පමණක් වේදනානුපස්සනාව කියලා වෙනම චෛතසිකක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම ස්කන්ධ වෙන් කරනකොට රූපස්කන්ධයට පස්සේ වේදනාස්කන්ධය කියලා වෙනම ස්කන්ධයක් වෙන් කරලා තියෙනවා. මොකද ඒකේ ඒ ක්‍රියාකාරකම් ඒ පුද්ගලයාගේ අපායට යන ගමන හෝ නිවනට යන ගමන උගා තීන්දුව කරනවා. ඒ නිසා මේ පුද්ගලයාගේ පරිණාමය භාවනා විද්‍යුණුව එයාගේ වේදනා චෛතසිකයේ දිගේ විස්තර කරන්න ගියොත් ඒක අර රූප වලට වැඩිය හරීම හරි ජූසි හරීම මේ විතර සහිතයි ඕජාව සහිතයි. ඉතින් ඒක වෙස්ටර්න් සයිකොලොජි වල දැන් ගොඩාක් පාවිච්චි කරන පටන් ගන්න තියෙනවා බුදුන්සේ දේශනා කරපු දේ. එතකොට එයාගේ අගයන් ආඩම්බරයන් වල වේදනාජයසික දිගේ බැලුවොත් භවනාට පෙළඹෙන කෙනා, භවනා දියුණු වෙන කෙනා සහ දියුණුච්ච කෙනා දිහා බලනකොට වේදනා අගයන් ආඩම්බර වල විශාල වෙනසක් වෙනවා. ඉස්සලා ඒකාන්තෙම සැප හොයන කෙනා සැපත් දුකත් දෙකටම වගේ එහෙම නැත්නම් අරණ්‍ය වාසී ජීවිතයකට දුෂ්කර ජීවිතයකට සතුටු වෙනවා. අන්තිමට ගිහිල්ලා සැප දුක දෙක නැති මේ අදුක්කම සුඛ වේදනාව වගේ තැනකට ගියාට පස්සේ තමයි යාට තේරෙන්න පටන් ගන්නේ සක්කාය දිට්ඨි වේදනාව හරහා මේ එක්කෙනෙක් තමන් වශයෙන් පටලවා ගන්න විතරක් නෙවෙයි. යාට අධිකාරී ශක්තිය දුන්නොත් ඒ මුළු පවුලම විනාශ කරනවා යා. රටක නායකයෙක් දුන්නොත් මුළු රටම විනාශ කරනවා. මොකද එයා හිතනවා මේ මගේ රුචි අරුචිකම් තමයි ලෝකෙටම තියෙන්නේ කියලා. මගේ රුචි අරුචිකම් තමයි ඔක්කොටම කියලා එයාගේ පටු මානසිකත්වය අනුව තමයි එයා අනුන්ට සැප තීන්දු කරන්නේ. නමුත් එයාට තීරුම් ගන්න අමාරුයි කෙනෙකුට වස කෙනෙකුට රස වෙනවයි කියන. කෙනෙකුගේ සැප තව කෙනෙකුට දුකක් වෙනවයි කියන. මේ ළඟදී මම අහගෙන කියන කෙනෙක් ඔය අනම්මනම් මොකුත් උන්නේ ඔය තුප්පත් මිනිසුන්ට කණ්ඩ ටික දීපල්ලා උඹලගේ දේශපාලන පස්සපැත්තකට දාලා කියලා මිනිසුන්ට නිකන් මූලික අයිතිවාසිකම් දෙන්නේ කියලා. නිකමට හරි පාරායිනේ හුඟන්න ඉන්නේ හිඟන්නේ තුවාලයක් පෙන්න පෙන්න හිඟන්න ඉන්නවයි කියලා හිතන්න. උගේ තුවාලේ සනීප කරලා දෙන්න කතා කරන්න බෑන ගුටි කණ්ඩ වෙන්නේ ඕගොල්ලන්ට. තුවාලේ තිබුණොත් එතන උට ගියක් හරි හම්බ වෙන්නේ. නිසා කවුරු හරි කිව්වොත් මේක එන්න මං හරි ගැසලා දෙන්නම් කියලා ඌ කියන්නේ මේ කරුණා කළා මගේ බිස්නස් එකට අත්‍යන්ත දෙන්න එපා. මොකද තුවාලෙන් තමයි ජීවත් වෙන්නේ. කිසිම කෙනෙක් කැමති නෑ එහෙම මේ තියෙන කරදර අයින් කරලා දෙනවට. ඒගොල්ලන්ට කරදර අවශ්‍යයි. මේ මිනිස්සු අයිතිවාසිකම් දත හටම් කරනවා මට මේ කරදර ටික දීපන්. දෙන්න බෑ මේවට අත තියන්නේ කියලා. ඉතින් මොකද එයාට ඒ කරදරෙන් තමයි එයා අනුකම්පාව ඉල්ලගෙන අඬා හොගාගෙන ජීවත් වෙන්නේ. ඉල්ලුවොත් මිසක කාටවත් උදව් කරන්න එපා. අපි දෙන සැප නෙවෙයි යාට සැප වෙලා තියෙන්නේ. අපි හිතනවා මෙයාගේ සැප මගේ සැප කියලා කවදාවත් නැහැ. එනත යාගේ වේදනා චෛසිකය මගේ වේදනා චෛසිකය අතර ලুকু පරාසයක් තියෙනවා මේ නියුම් සහෝදරය අතරක් තියෙනවා. එකම වහුලෙත් තියෙනවා. ඒක කවුරු හරි ඇවිල්ලා ඉල්ලුවොත් දුවට අහඹ සීබුද්ධියෙන් කතා කරන්නේ මට මේක අවශ්‍ය දෝ. ආ ඉඳා ගනි. එහෙම නැත්නම් මම ඔබ වෙනුවට මේක ගෙනාවයි කිව්වොත් අර මනුස්සයා කඩක සතුට වෙනවා. තෑගි ගිහිල්ලා දීලා බලන්න මූණ අට වෙනවා මිනිස්සු. මේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ වෙන මොනවද? අපි දන්නේ අපිට පුළුවන් තෑග ගිහිල්ලා දෙන්න. හරියන්නේ නැහැ. ඉතින් අර මිනිස්සේ කැදුවල පූසෙක් ඊ මනුස්සය හැමදාම හැන්දෑ වෙනකොට කරෝලා රිපි කියලා දින මේ පූසාට හොඳට සැලකුවලු. පූසා කල්පනා කරලා යකෝ මේ මනුස්සය හම්බ කරගෙන එනකොට හැමදාම කියනවා මං කවදාකවත් මොනවක්වත් දීලා නැහැ කියලා. ඌ කල්පනා කරලු කො මී එක්ක අහුවෙනකොට කෑවට පස්සේ මට මතක් වෙන්නේ. ඒ නිසා කවදාකවත් දෙන්න හම්බ වෙන්නේ නැහැ කියලා මම එන්න සීරියස් භාවනා කරලා තියෙනවා. භාවනා කළා ඒක දවසක් කියන්නේ මේ පැටව හතර දිනක එක සැරේ වුණාලු. ඌ විජාට අරගෙන ගිහලා අර ලේ පෙන්න මී මැස්සේ මීයේ අරුගේ කැම්පින් ආනේ තියලා ඌ ගියා කියන්නේ. කලාතුරකින් හම්බෙච්ච තෑග්ගනේ. අර මනුස්සයගේ බත් එකට කියලා කියලා කියනවා මෙන්න තෑග්ග මේ ලේ පෙරන මේ පැටියේ. පූසට තේරෙන්නේ ඕක තමයි. ඉතින් අපේ අම්මලා තාත්තලාත් අපිට ගෙනත් දුන්නට අපිට ඕන දේ ලැබෙන්නේ නැහැ. මොන දේ දුන්නත් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ වේදනා චෛතසිකයේ තියෙන මේ පටලවිල්ල දන්නේ නැතුව අපි මේ අනුන්ට සුභසිද්ධිය හදන්න හදනවා කියලා කියන්නේ තමන් පිට කතා ගැනීමක් විතරයි. තමන්ගේම ආත්මීය ස්නේහණයක් විතරයි. ඒක නිසා අපිට කාටවත් උදව් කරන්න බෑ. හොඳම වැඩේ එයා ඉල්ලනකන් ඉන්න. ඒක ලහන සී බුද්ධියෙන් දාන්නේ මේක දෝන කරන්නේ ආ. ඒක වෙන්න ඉඩ තියෙනවා. මේ අපි දෙන්න හදන සැප කද්දාකවත් වෙන්නේ නැහැ. ඒක නිසා දෙමාපියෝ දරුවන් අතර විශාල කොමියුනිකේෂන් ගැප් එකක් තියෙනවා. පන්ති කාමරේ ළමයි සහ ශිෂ්‍යයන් අතර විශාල කොමියුනිකේෂන් ගැප් එකක් තියෙනවා. දොස්තර සහ මේ කෙඩ්ඩු අතර බ්‍රිජ් කරගන්න බැරි තරම් ગેප් එකක් තියෙනවා. රාජ්‍යරෝස රටවැසියන් අතර සමාන කරන්න බෑ. මොකද අර දන්නේ භවනා කරපු නැති එක හිතන මගේ සැප තමයි යාගේ සැප කියලා. ඒ මගේ එක සාධාරණීකරණය කරන්න පුළුවන් හිම එකක් නැහැ. හිම එකක් නැහැ. ඒක මට්ටම පැන්නට පස්සේ නම් තීරණා මේ වගේ තීරුව තොරණ උට අකප අහේනි දෙයක්ම තමයි තොරන්නේ. දෙවිඩිය කාර්යකට ගිහිල්ලා ওই බුෆේ ඩයට් එකක් දෙන්න බෑ නු කන්නේ මොනවද කියලා. ෂුවර් සීනි. ගෙදර ගියාම හම්බෙන්නේ යන්න ගිය කන්නේ ඒකම තමයි. කොලෙස්ටරෝල් තියෙනකොට කිව්වොත් එහෙම ඔය තෙල් කෑම විතරයි කන්නේ. ඒකල විලුල මේ සද වැරපේ කාට බයිනවා අර කඩප්පුලිය බලනකොට මම මෙච්චර කාල ඩයටින් කරගෙන හිටියා උඹට ගෙදර ගෑණියෙක් එක්ක බයිනවා ඔය දෙන්නා ගෙදර අරමංශයට බැලලා නිකන්. එක්කෙකුටවත් සුබ හොඳ දේ නරක දේ තේරෙන්නේ නැහැ. හරියටම රූපේ වගේ. ඊට හුඟක්ම වෙනස්. ඊට වඩා හුඟක්ම සංකීර්ණ සංඥා පිළිබඳ ප්‍රශ්න. ඒ කියන්නේ ඒක කතා කරලා බේරන්න බැරි තරම් මේ රූපේ සහ වේදනා පිළිබඳව භාවනාවේදී පටලැවෙන ටිකට විදර්ශනා උපක්‍රේෂ කියලා 10ක් අඳුල්ලා දීලා තියෙනවා තේරවාදී පොතේ. බුදුමාකාර විස්තර සහිතයි. කියන්නේ භාවනාදී හරියයි කියලා කවුරු හරි කිව්වනම් ඒකාන්තේ වැරදිලා. එච්චරයි කියන්නේ නේ. භාවනා වැරදුණයි කියලා කියන හදන දේ තුල හොඳ භාවනාවක් වෙලා. ඉතින් මේක හරි ලස්සනට දිගහැරලා කියන එක තමයි කමඨං සුද්ධ කරනවා කියන්නේ. ඒ නිසා ඕවාස ඥාන පීචි පස්සද්දි කියලා අපි බලාපොරොත්තු වෙන දෙයක් භාවනාදී ලැබුණා නම් අනිවාර්යයෙන්ම ඒකට රසවත් වෙලා සත්‍ය කඩා ගන්නව අරමුණ නැති කරගන්න. ඒක නෙවෙයි වෙන්න ඕන දේ මේකයි කියලා පිස්ස කළ දෙන එක කියවනකොට මට පුදුම හිතුණා බුදුරජාණන් වහන්සේ මේ විදර්ශනා උපක්ලේශ පෙන්වන එක හරියට පසල් එකක් මේ ප්‍රේලිකාවක් විශ්නන්ට හදලා දුන්නා වගේ. මෙතන මෙතන බොරු වලවල් තියෙන පරිසම්බයන් කියලා. ඊට පස්සේ අහම්බෙන් වගේ මං කිව්වා ඒ සූරංගම සූත්‍රයේ ඒකේ තියෙනවා සංඥාවේ සංස්කාරවල විඥානය කියන තුනේම අපි අහුවෙන තැන. තේරවාදේ නැති කොටසක් පුදුම විදිහට විස්තර කරනවා. පස්සේ මම මේකේ notes අරගෙන එක දවසක් ගිහලා මම බික්කු බෝධිට කතා කරලා ගියා ස්වාමීන් වහන්සේ මේ අපේ රූප වේදනා දෙක පටලවා ගන්න හැටි ආත්ම වලට වැටෙන හැටි අපිට යම් යම් තැන්වල මේ තේරවාදී පෙන්නනවා මෙන්න බලන්න සංඥා පෙන්නලා තියෙන හැටි මෙන්න බලන්න සංස්කාර පටලවා ගන්න හැටි මෙන්න බලන්න විඥානය පටලවා ගන්න හැටි කියන කී සංස්කාර විතර සංවේදී සංකර මොකක්වත් නැතර සුගුණාක් ළමයිත් එක්ක කතා කරලා බුදුහාමුදුරෝ පරිවර්තනේ හොඳ නෑ මම ඔබට හොඳ පරිවර්තනයක් කියවන්නම්. මේක මහායාන පොතක්. මේක බලනකොට පේනවා අද කර්මස්ථානාචාරවරු පටලගෙන තියෙන පටලගැනීම. ලංකාව වගේ රටක කර්මස්ථානාචාරිවරු මේ මම දන්නවා මම මෙහෙමයි කියලා කියන්න හදනකොට ඒගොල්ල පටලවාගෙන ඒගොල්ල පිටිපස්සේ කොච්චර ගාණක් පටලවාගෙන යනවද කියලා කියලා තේරුම් කරලා දෙන්න බැරි තරම් රූපේක සාමාන්‍යයෙන් ඩොක්කක් කරලා කියලා දෙන්න පුළුවන්. වේදනාව එකක් ටිකක් පුළුවන්. සංඥා පැත්තට ගියාට පස්සේ ඒ වෙන විපල්ලාස ටික ඒ සූරංගම සූත්‍රයේ ගුණපාල ධර්මසිරි මහත්තයා සිංහලට දාලා තියෙනවා. ඒ සිංහලේ කියවලා බැලුවත් ඒකේ කියන්න හදන පණිවිඩේ හරි අමාරුයි ඒකේ පේන්න තියෙන මේ ගූඪ ධර්ම, গুপ্ত ධර්ම, මිස්ටික්ස්. කවුරු ඇවිල්ලා මෙහෙම මේ කරලා තමයි ඉන්ද්‍රජාල කරලා වැස්සක් පස්සවලා අනම්මනම් කරලා එයාට කියලා දෙනවා ඔය උඹ මෙතෙක් කල් කරපුවා මේ මොකක්වත් තිබුණේ නැහැ නේ මේ බලපන්. අජාසත් රජුරෝ ওই ටික තමයි කිරුවේ පිළිලි වෙලා මේ නෑ දේවදත්ත ওই ටික තමයි කිරුවේ අජාසත් හාමුදුරන් රජුරන්. කළා අජාසත් රජුර ලව්වා තාත්තා මැරෙව්වා. මරලා කිව්වා මා ඔයා තාත්තා මරලා රජ වෙන්න මම බුදුන් මරලා බුදු වෙනවා. ඒකට හේතුව දේවදත්තගේ සංඥා විපල්ලාස. එයාට තිබුණා අභිඥා. අභිඥා නිසා ඕන තැනක වැස්සක් වස්සන්න පුළුවන්. ඉතින් මෙව්ව හම්බුනොත් අනිවාර්යයෙන් මේ මනුස්සයාගේ අහිණිය පිණිස හිටිනවා. අපි භාවනා කරුවොත් අනේ භාවනා කරුවට පස්සේ මට මෙහෙම කරන්න අකුණක් කටවන්න පුළුවන්. කතා කරලා විදුලි මේ මේ වැස්සක් පස්සන්න පුළුවන් කියලා අපි හිතන්නේ අපිට නිකන් මේ මොනරට පිල්ලා වගේ ඒකමයි අහිණි වෙන්නේ. ඒසයි සංඥාවේදී පටලවාගෙන තියෙන පැටලවිල්ල බැලුවොත් ඒකෙදී මේ සංඥාව ආත්මය කරගෙන සංඥා වෙහි ආත්මය කියලා තියාගෙන ආත්මේ සංඥාවක් තියෙනවා කියලා ආත්මේ සංඥාව ආත්මේ පිහිටලා තියෙනවා කියන කතාව පොට්ටපාද සූත්‍රයේ බොහොම ලස්සනට විස්තර වෙනවා. ඒක වෙනමම කතාවක් එහෙම නැත්නම් කියනවා පොට්ටපාද සූත්‍රයේ විතරක් අපි සාකච්ඡා කරනකොට බණ 20 ගණක් කිව්වා. මේ එක එක සංඥාවක් ආවම අපිට පිස්සු හැදෙන හැටි. ඒව අල්ලගෙන අපි මේ වෙත්මාරු වෙන හැටි. ඊට පස්සේ අපි ඒකේ සංකල්පය යථාර්ථයක් වෙන හැටි. concept එක reality එකක් වෙනවා. ටික කල් ඇසුරු කරනකොට අපි ඒකේ අදහන කෙනෙක් පාඩපත් වෙනවා. කොහොම ඇවිල්ලා මොනවා වුණාද කියලා ඒක ඥානানন্দ ස්වාමීන් වහන්සේ concept and reality කියන පොතේ ඔය මදුපින්ඩික සූත්‍රය අසුරු කරගෙන බොහෝම ලස්සනට විස්තර කරලා දුන්නා. අපි යමක් වැරදියට අසුරු කරගෙන හිටියොත් ටික වෙලාවක් ගියාම අපිට සත්‍යයක් බවටපත් වෙනවා. වැඩි වැඩි අසුරු කරොත් ඒක වෙනවා. ඒක තමයි ඇඩ්වර්ටයිස්මන්ට් කියන්නේ. ඒක හිට්ලර් කියලා තිබුණා ඕනෙම බොරුවක් රේඩියෝ එකේ දවසට 20 සැරයක් අහන සලසන්න මිනිස්සයා ඒක කරනවා. ඔය කියන ඥාන මොකක්වත් නැහැ අන් විතරයි තියෙන මිනිස්සෙින්ද. ඒ තරම්ම මේ සංඥා විපල්ලාස. ඉතින් ඒ නිසා ඒක තේරුම් අරගන්න අර රූප සහ වේදනා පිළිබඳව තියෙන පටලවිල්ල. ඒක පිළිබඳව තියෙන සංකර භාව හොඳට තේරුම් අරගෙන මම මට දැනටත් තියෙන්නේ මේ වයර් මාරු වෙලා කියලා අපි කියන්නේ. පොඩි වයර් මාරු වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ කහ පාට පේන්න ඕන නිල් පාට තමයි පේන්නේ. වර්ණාන්ද වෙලා වගේ. ඒක අපිට පේන්නේ අපි හිතා ගන්නවත් බෑ. මේ මට පේන දේ කවුද ඇවිල්ලා නැහැ කියන්නේ කියලා අපි ගහපා දෙන්න හදනවා. ඒ කියන්නේ එතකොට මාන්නේ නගිනවා, අහිංසකම නැති වෙනවා. ඒ නිසා මේ දැනටමත් තියෙන පටලවිලා. ඒ නිසායි අපි මේ නැති සක්කාය දිට්ඨියක් ඇතයි කියලා බාරගන්න කියලා සංඥා පටලවා ගත්ත ගමන් ඒ කෙනාට දකින්නේ සංස්කරණය නොකර ඉන්න බැරි වෙනවා. ඇතිදී ඇති ඇති ඉති කියන්න බෑ. මේක පොඩ්ඩක් මොකක් හරි මේ පොඩ්ඩ ඔප කරන්න හිතෙනවා. පොඩ්ඩ අයිසින් ටිකක් දාන්න හිතෙනවා. තව ලුණු ටිකක් දාගත්තොත් හොඳයි කියලා හිතෙනවා. තව ගම්මිරිස් කුට්ටියක් දාගත්තොත් හොඳයි කියලා හිතෙනවා. උම්මල කටියක් දාගත්තොත් හොඳයි කියලා හිතෙනවා. ටෙම්පරාදු කරලා ගත්තොත් හොඳයි කියලා හිතෙනවා. බද්දා පොයි පොඩි වැඩේනේ ඔක් කරලා ගන්න පුළුවන් කියලා දින දේ දෙන විදියට බාර ගන්න බැරුව මේක සකස් කරන්න හදනවා. මිනිස්සයා ගිය ගිය හැම තැනම ගල්වල අරම කොටලා එනවා. පිටිවල නම්මන ලියලා එනවා. ඌට ගියයි කියලා ඒ ගිය පාරේ ගන්ධස්තරේ තිබුණ නැත්තම් උන වාගේ නිකන්. අපි ආපාරේ පැතිරේ ගන්ධස්තරේ පැතිරේ ගන්ධස්තරේ කියලා යන්න හැම තැනම ලකුණු දාලා එන්න ඕනකමක් තියෙනවා. ඉතින් ඔය ශිෂ්ටාචාරයේ ආදී යුගයේ මිනිස්සු කොතන හිටියද කියලා අල්ලන්න බෑ. මොකද ඉබිසුවේම මේ මං බහරන හොරු නෙවෙයි. දැන් ඉන්න කට්ටියට කොයි දේ සටහන් තියන්න ඕන. මට ඕන විදිහට වෙනස් කරන්න ඕන. ඉතින් වෙනස් කිරීම සංස්කරණය කිරීමම මේ ආත්ම දෘෂ්ටියක් එහෙම නැත්නම් සක්කාය දිට්ඨිය ඇතිකර තනක් කියනකොට විශාල ප්‍රශ්නයක් එනවා. එහෙනම් මේ නිර්මාණශීලී කියන එක වැරදි දෙයක්ද? දියුණුව වෙනවා කියන එක වැරදි දෙයක්ද කියලා. ඉතින් හරියට කට්ටිය කියනවා මෙහෙමයි බුද්ධ ආගමේ වුණ නැති උනට අනික් ආගම වල පුදුමාකාර සෙල්ලම් වර්ගයක් තියෙනවා. අපි විතරයි මේවා කරන්නේ නැත්තේ කියලා. ඉතින් අහන්න ඕනේ ඒගොල්ලෝ නිර්මාණය කරලා ප්‍රගමණයක් ඇති කරගෙන නිවන කියන වචනේවත් තියෙනවාද කියලා ඒගොල්ලන්ගේ පරිභාෂිත ශබ්ද මාලාවේ. ඔය අලුත් දේවල් හදන කතා කරන දේවල් ගැන ඇත්තම නැති තිබුණොත් ඒ දිනුව ගන්න බෑ. නිසා මේ සංස්කාරවල පිළිබඳව සංස්කාර කියන්නේ ආත්මයයි සංස්කාරයන් හි ආත්මයේ තියෙනවා ආත්මේ සංස්කරණ කරන ගතිය තියෙනවා ආත්මේ පිළිල තියෙන සංස්කාරවල කියලා ඒ නිර්මාණශීලී අය පුදුම විදිහට තමන්ගේ නිර්මාණය තුල ජීවත් වෙනවා මේ මේ මගේ නිර්මාණයක් මේක මේ ඒක තුලින් මගේ කුසලතාවය පේනවා කියලා බාහන දේවල් තියෙනවා. ඒ කියන්නේ යා බාහිරේ තමයි ඒ තමන්ගේ නිර්මාණය තුළ තමයි මම ඉන්නවයි කියලා කියන්නේ. කිසි ලෝක නිර්මාණ දිලා ගත්තාම ඒක පුදුම විදිහට අරසා කරනවා. ඒ වගේ පැත්තකවත් කොනකවත් තියෙනවා කියලා බලන්න යථා භූතය කියන එක අවබෝධය කියන එක නිවන කියන එක ඇත්තම නෑ. ඉතින් මේ සංඥා වේදනා සංස්කාර කියන මේ තුන තමයි විඥානයේ සෙබළු. විඥානේ වැඩ ගන්න ඒ කුලිය හේවාය දාලා. ඒකේ වේදනා සංඥා කියන්නේ තනි තනි චෛතසික සංස්කාරවල චෛතසික 50ක් විතර තියෙනවායි කියලා පසු කාලින ගණන් කරලා කියනවා. සමස්තේ. ඒක වැදගත්ම චෛතසිකය තමයි චේතනාව. එන අපි මේ චේතනාවේ තමයි බුදුජානසිත නාගතින චේතනාම් බිකවේ කම්මං වදා. මොන චේතනාවක් ගත්තත් ඒ කර්මයක් බාටපත් වෙනවා. ඉතින් මේ කර්ම හොඳ කර්ම නරක කර්ම මධ්‍යස්ථ කර්ම කියලා කිව්වට හැම කර්මයක්ම සංසාරේ දික් කරනවා. වෙනක් කර සංසාර දික් වෙනවා තවක් කර සංසාර දික් වෙනවා ඒක නිසා මේක ඉගෙනගත්ත ආතෂෝපර්ණව ජර්මනියට ගිහිල්ලා ලිව්වා each and every will is evil කියලා will is evil පුදුමාකාර පෙරලියක් වුණා බුද්ධ ධර්මයෙන් තමයි ගත්තේ අදහස බටහිර ලෝකෙට දැම්මට පස්සේ නමුත් අපි අපිට ටිකක් හෙල්ලුම් කනවා ඒ කියනකොට සබ්බේ සංඛාරා දුක්ඛා කියනකොට අපි උදේ හවස කියන දේ මොනවාරි සකස් කෙරුවා නම් හැද කෙරුවා නම් දුක. සබ්බේ සංඛාරා අනිච්ච. ඉතින් හුඟක් වෙලා තියෙන එක කියවන්නේ අර මේ මරුණට පස්සේ මලමිණිය ළඟට ගිහිල්ලා අනිච්චාවත සංඛාරයින එතකොට ඌ කෙලවෙලා ඌ ගිහිල්ලා ඉන්න කට්ටියට අනේ මේ මලගෙවල් වල විතරයි හොඳ ඒ කියන්නේ මරණයෙන් එහා පැත්තට දාලා මේ සංස්කාර වල මෙච්චර දුක තියනවා කියන එක. ඒක හිතන්න ගියොත් එහෙම ඒක පේන්නෙම නාස්තික වාදයක් විදියට. ඒක පේන්නෙම උච්ඡේද වාදයක් විදියට, අරස රසක් විදියට. ඉතින් භාවනා කරගෙන කරගෙන ගිහිලා අන්තිමටම තමයි යාර තේරෙන්නේ මෙතෙක්කල් රැස් කරන ලද කර්මම තමයි මට කරදර කරන්නේ. අඩු ගන්න දැන්වත් අලුතෙන් කර්ම රැස් නොකර ඉන්න. අලුතෙන් සංස්කරණය නොකර ඉන්න. ඒක තමයි තපසේ අන්තිම කෙලවර. ඒ මොකද එහෙම නැත්නම් කරන කරන සංස්කාරයන් වල මම මම මම ඉන්නේ මගේ නිර්මාණ තුල නිර්මාණියෙහි මම ඉන්නවා මගේහි නිර්මාණශීලීත්වයක් තියෙනවා මම බැහැගෙන ඉන්නවා නිර්මාණ වල කියලා අපි උදේ ඉඳලා හැන්දෑව වෙනකම් මේ নানা ආකාර නිර්මාණ කරන්න හදනවා ඉස්සර තිබුණේ මැටි වැඩ කල් වැඩ දැන් කම්පියුටර් එකේ තියෙනවා එක එක එක නිර්මාණ හද ඉතින් ඒක නිකන් මනුස්සයාට තමන්ව මේ මගේ හැකියාවල් බලන්න තියෙන ක්‍රමයක් වගේ. මොකද ඒ කරන හැම වෙලාවෙම බොහොම සරල දෙයක් තියෙනවා සතිය නේ. ඒ කිසිම තැනක සතිය තියෙන්න බෑ. සතිය තියෙන උඩ කරන්න තියෙන්නේ සුම්ම ඉරිනික හිලපක්. just be ඒ නිසා නිර්මාණශීලීත්වය කොච්චර අපි වශී කරලා තියෙනවද කියනවා නිර්වාණ නොකර සිටීම කොච්චර අමාරුද කියලා බලන්න. යමක් නිර්මාණ නොකර සිටීම කොච්චර තපසක්ද කියලා. ඒ නිසා ඒවා පුංචි චිත්තක්ෂණ අල්ලන්න ඕන. මොනක්වත්ම කරන්නේ වෙනදී වෙන විදියට බලාගෙන ඉන්න ගතිය. ඒ තුනම වේදනා සංඥා සංස්කාර කියන තුන අර විදියට ශික්ෂණය කරන්න කරන්න විඥාණයට යන්නේමක් නැති වෙනවා. විඥාණයට පාදයක් පදනමක් නැති වෙනවා. නැත්තම් විඥාන ඇත්තටම වැඩ කරන්නේ. එයාට කියන්නේ ওই මාෆියා වගේ සංවිධානයක ප්‍රධාන හොරා වගේ. එයා සාමාන්‍ය හොරකම් කරන්නේ එයා ගන්න ඒකට කුලි හේවාය. අල්ලන්නම බෑ. ඔය කොච්චර කුලි හේවාය ඇල්ලුවත් ඒ මහේකා අල්ලන්න බෑ. නමුත් නඩුවක් ගිහිල්ලා චෝදනාවක් ගියොත් මේන් කල්ප්‍රිට් වෙන්නේ නායකයා. නායකයා. බලනකොට එයාම තමයි අධිකරණ නැමැති. එතකොට තමයි වැඩේ කියලා වෙන්නේ. උනද පොලිසිය ලොක්කා. ඒගොල්ලෝ තමයි මොකක්ද හා සංවිධාන වලින් ඉතින් ඒගොල්ලෝම තමයි පොලිසියෙන් තමයි මේගොල්ලෝ අල්ලන්නේ. ඒ නිසා එවැනි කෙනෙක් අල්ලලා දඬුවම් දෙන්න ඕනේ. මෙන්න මේ නම්බුකාර මිනිහා තමයි අර හොර සංවිධානයේ නායකයා කියලා රට්ටුන්ට කිව්වොත් ඇති. ඒ නිසා විඥානය කරන වැඩවලට ටෝච් එක මුණට ගැහුවොත් ඇති විඥානය. එයාට පෙන්ලා දෙන්න ඕන බොයි ගෙනියන වැඩේ. එතකොට පේනවා විඥානයත් විඥානය කියන්නේ ආත්මය. ආත්මේ විඥානයේ තියෙන විඥානයේ ආත්මේ තියෙන විඥානයේ බැසකට තියෙනවා කියන එක තමයි රූප වේදනා සංඥා සංකාර ගෙවනකොට අඩියම තියෙන එක. ඒකට කෝෂ නියාමයේ කියලා තමයි දාලා තිබුණේ බුද්ධ ජානසේ පහළ වෙනකොට. රූපේ නම් ආත්මේ නෙවෙයි කියලා ඒගොල්ලෝ දැනගෙන හිටියා. වේදනා සංඥා සංකාර අභියෝග කරලා හැබැයි ඔක්කොම ගියාට විඥානයේ නම් ආත්මය ඒක තමයි බ්‍රහ්ම කියන්නේ. කියලා විඥාණය ඒක බලකම් බෑ ඒක සදාකාලිකයි කියලා විඥානේ ස්ථාවර කරන්න බුදුජානනාංශය තමයි ඒ අතම්මේතාවේ එහෙම නැත්නම් අනිදර්ශන විඥානේ එහෙම නැත්නම් අපපතිත විඥානේ මාර්ගයෙන් පෙන්නවා මේ විඥානේ තමයි මහවරා එයාව අල්ලන්න බෑ වටේ තියෙන හතර දෙනා දුර්වල කරන්න නතුරු දුර්වල කරගෙන කරගෙන කරගෙන යනකොට මෙයා නානා ප්‍රකාර දහංගට දානවා නානාපකාර කොට පෙරක දෝරුකම් කරනවා. ඉතින් ඒව තමයි ඔය 15000ක් සූත්‍රවල සටහන් කරලා තියෙන්නේ. එක එක්කෙනෙක් ඒ ඥානය කොටු කරගත්තාට පස්සේ ඒක දකින්න හැටි. ඉතින් ඒ නිසා සූත්‍ර කියනකොට අපිට අර මුල් ටික දැක්කන් සූත්‍රේ හරියට තේරෙන්නේ නැහැ. නමුත් බලනකොට පේනවා ඒකේ ගැහෙන ගැටේ හැටියට තමයි ලිහන ලිහිවිල්ල සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි පටන් ගන්නෙ රූපේ. රූපේ අරගෙන ගියාට පස්සේ කායනුපස්සන ආවේ ඊට පස්සේ වේදනානුපස්සන ඊට චිත්තානුපස්සන ඊට පස්සේ ධම්මානුපස්සන ක්‍රමයෙන් තමයි මේ ගැහිච්ච ගැට ගලවගෙන ගලවගෙන යන්නේ. ඉතින් ඒකේ ඇත්තටම මගට යනකොටම මගට යනකොටම මේ ට්‍රැප් එක තේරෙනවා. සම්පූර්ණයෙන්ම ගලවන්න ඕනේ. මගට යනකොට පේනවා මෙච්චක් අහු වෙලා තියෙනවා නම් ඉතුරු ටිකක් මේ විදිහටම කරන්න තියෙන එක. එතකොට අර ඉච්ඡරම ඉන්ධන දහනයක් සිදු වෙන්නේ. අර ආපු ජවයට ආපු ගැම්මට ඒ ටික අල්ලගෙන යන්න පුළුවන්. ඒ නිසා ඔය දීග කතාවක් කිව්වට රූප වේදනා සංඥා සංඛාර කියලා රූපස්කන්ධය පිළිබඳව අසුතවත් පුතුජනකම නැතුව සුතවත් අරිය ශාවකෙක් වෙච්ච දවසේ එහෙම නැත්නම් කියනනම් ආර්යයන් වහන්සේ තමගේ රූපේ පිළිබඳ දර්ශනය දැකපු දවසේ සත්පුරුෂය දැකපු දවසේ මෙයාගේ ප්‍රධානම වැඩවලින් 50ක් නෙමෙයි 70ක් 80ක් ඉවර වෙනවා. ඒතර ටිකට තියෙන අර ටැක්ටික් එක යොදන එක විතරයි. ඒ නිසා ඒ රූපය පිළිබඳව ලබන අත්දැකීම අමාරුම කැලේ මොකද මේ ලෝකේ තරම් රූප ප්‍රමාණයෙන් ගත කරන නිසා ඒ නිසා ඒ ටික කරගත්තට පස්සේ නැත්තම් රූපේ පිළිබඳව කායන පස්සනා පිළිබඳව තෑහෙන පච්චයක් ඇති වුණාට පස්සේ අත්දැකීමක් ඇති වුණාට පස්සේ අර තේරෙන පටන් අර ගන්නවා මේකම නැවත නැවත වේදනාවට දාලා බලන්න ඕන සංඥාවට දාලා බලන්න ඕන සංස්කාරට දාලා බලන්න ඕන විඥාණයට දාලා බලන්න ඕන කිව්වහම ඒක නිකන් අර දුන්නේ ඊතලෙන් විදින් පුරුදු වෙලා එල්ලේට වදින්න පටන් ගත්තට පස්සේ ලොකු සතුටක් එනවා. හරියටම දැන් බුල්සයිකට තියන්න ඕනේ කියලා ඒක ඇත්තටම මේ විනෝදාංශයක් වශයෙන් යනවා. අමාරුම කොටස තමයි රූපේ පිළිබඳව. ඉතින් ඒක දැනගෙන රූපේ පිළිබඳව තියෙන මේ සක්කාය දිට්ඨිය දුරු කරගන්න පුළුවන් වුණා නම් ඒ කෙනාට මෙතෙක් තිබුණ ජීවිත ගමනේ තියෙන ෆ්‍රික්ෂන් එක ගැටුම එහෙම නැත්නම් ආතතිය එහෙම නැත්නම් අසහනෙ තැහෙන දුරට අඩු වෙනවා. හැබැයි දන්නව තව කොටසක් තියෙනවා. ඒ වගේම ක්‍රමවේදයක් අහු වෙනවා. එතකොට එයාට ක්‍රමසහවිදි බුද්ධුම විදියට එන්න පටන් අර ගන්නවා. අනික් කට්ටිය වර්ධන හැටි දකින්නකොටම මෙයාට තේරෙනවා ක්‍රමසහවිදි. මේ දැන දැන අනිත් එක නවරද්ද ගන්න හැටි. ඒක හරිය ලස්සන පාඩමක් මේ මනුස්සයාට ඉස්සර දොස් කියනවා මහා මොඩයයි කියලා. මොඩයක් නෙවෙයි එයා කරන පරිශ්‍රය නිසා ඒක නොකර සිටීමෙන් මම කොච්චර ආනිසංස ලබනවද කියලා හැම කෙනාගේම වැරද්දක් මට ගුරුවරෙක් වෙනවා. Tamange වැරද්දක් ගුරුවරෙක් වෙනවා. ඒ නිසා මේ දිග පාඩමක් දිග කතන්දරයක් කිව්වට අම්මෝ මට නම් මේ කවදාත් කරන්න බැරි නෝ කියලා බයක් ඇති කරගන්න එපා. අර මූලික පීවර ටික ගන්න කිරුවට පස්සේ මේ මේ මහා විශාල රාජකාරිය නිකන් විනෝදාංශයක් විදිහට සමර්ථ කරන්න පුළුවන්. ඒ නිසා ඉතාම ගැඹුරු කොටස දැනගත්තේ නැතුණාට ත්‍රිපිටකේ ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. රූපය පිළිබඳ දන්න කොටසෙන් දිනුන ඇති කරගත්තට පස්සේ තමයි ළඟ තියෙන ආයුධ ටික එල්ලේ එකලස පන්නර යාවට පස්සේ ඊටු ටික නිකන් විනෝදෙන්ට වගේ සිද්ධ වෙන්න පටන් ගන්නවා. එනිසා කියලා දෙන්න ගියත් කාටවත් අතර ගැඹුරු කොටස් කියලා දෙන්න යන්න එපා. එතකොට පටලැවෙනවා. මේ අයනු ආයනු කියලා දෙන්නේ තමනුත් අයිනු ආයන විතර ගන්න. බිග්ිනර්ස් මයින්ඩ් එක තියාගන්න. එනේන තැන ඒක කරන පටන් ගත්තට පස්සේ අපිට මුළු ලෝකෙම අපේ මේ ආර්ය පරිශ්‍රණ සඳහා විද්‍යාගාරයක් වෙනවා. මුළු කයම මේ ආර්ය පරිශ්‍රණ විද්‍යාගාරයක් වෙනවා. ඒක ඒ විදිහටම වැඩ ගන්න පුළුවන් ශක්තිය ධෛර්ය ලැබේවා. ඒ සඳහා මේ ධර්ම දේශනාවලියත් ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව නතර කරනවා. සියලු දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.